අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. අද දින ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා. හහ. පරියංක භාවනාව ගැන එක ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වසර එකහමාරක් පමණ සිට භාවනා කරන අයෙක්මි මගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි සක්මන් කිරීමෙන් පසුවද කෙලින්ම පර්යංකේ වාඩි වුවද වහා සිත එකඟ වේ එහිදී ඔබ වහන්සේලාගේ උපදෙස් පරිදි සති නිමිත්තෙහි සිත යෙදවා ගනිමි පසුව කිසිවක් නැති හිස් තැනකට සිත යොමු වේ. ප්‍රශ්නය 1. මෑතක සිට එසේ සිටින විට සිතවිලි ගලා ඒම වැඩි වී ඇත. සමහර අවස්ථාවල පර්යංකේ පැය භාගයක් සිටියොත් ඒ පැය භාගයම සිතවිලි වලින් පිරී ඇත. කලින් පර්යංකේ පැයක් පමණ සිටියද මෙසේ සිතවිලි ගලා ඒම නිසා පර්යංකෙන් නැගිටීමට සිත් වේ. උපදෙස් ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. පොඩක් කතා කරන්න පුළුවන් කාගෙද කියලා අපිට පොඩ්ඩක් එතකොට මේ හොඳ තේරුවන් සන්න. මේ දැන් කාලයක් තිස්සේ කරද්දී ওই ප්‍රශ්නේ තිබුණේ නැද්ද? දැන් මේ ඊයේ පෙරේදද ওই ප්‍රශ්නේ එන්න ගත්තේ? මාසෙක විතර ඉඳලා. හා ඒ කියන්නේ මාසයක් විතර ඉඳන්ම දැන් හැමතිස්සෙම වාඩි වුණ ගමන් ඊට පස්සේ හිත එකඟ වුණාට පස්සේ හුඟක් يعني මුලින් හිත එකඟ වීමක් වෙනවා. ඊට පස්සේ කෙලවරක් නැතුව සිතුවිලි වෙනවා. එහෙමද වෙන්නේ? ආහා. ආනාපාන සතියේ ආනාපාන සතියේදීමද ඕක වෙන්නේ නැත්නම් ආනාපාන සතියෙන් පොඩ්ඩක් නිකන් හිත බැහැර වුණාමද වෙන්නේ කොහොමද පොඩ්ඩක් කිව්වොත් විස්තරේ මෙහෙම හිත එකඟ වුණාට පස්සේ ඔව් තමයි මේ එහෙම එක එක හිතවිලි ගලාගෙන. ඔව්. ඒකේ කියන්නේ Tamanට තේරෙනවද දැන් ඔහුගේ එන සිතුවිලි වල ඒ තරම් දැන් කරගෙන ගිය වැඩේටවත් වර්තමාන කරගෙන යන කටයුතු වලටත් ඒ තරම් සම්බන්ධයක් නැහැ. හාත්පසෙම නිකන් අමතක වෙලා තිබිච්ච දේවල්. එහෙම නැත්නම් මගේ හැරිච්ච දේවල්, ඔය වගේ දේවල් නිකන් අදාළත්වයක් නැති සිතුවිලි රාශියක් දෙන්නේ. එහෙමයි. හොඳයි. ඒකට කිසි ගැටලුවක් කරගන්න එපා. ඒ කියන්නේ උතෙන්දී අපිට වෙනවා මේ හිත එකඟ වෙනකොට එක්තරා අවස්ථාවක් තියෙනවා මේ කියන්නේ හරියට හිතට බැස ගන්න තැනක් නැති වෙනවා. හිතට කියලා කිව්වට ඉතින් නිවැරදිව කියනවා නම් විඥාණයට බැස ගන්න තැනක් නැති වෙනවා. එහෙම වුණාම වෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් විඥාණය ඇසුරු කරනවා එක්කෝ කියන්නේ ඇස ගන්න නාසාදී මේ ඉන්ද්‍රයන් ඇසුරු කරගෙන විඥාණය පහළ වෙනවා. එහෙම නැත්නම් අපි හිත හිතින් විවිධාකාර දේවල් හිත හිතා ඉන්නකොට චේතනාපූර්වක විවිධාකාර දේවල් හිත හිතා ඉන්නකොට අන්න ඒවා ඇසුරු කරනවා. ওই දෙකම ටිකක් සංසන්ද මේ සංසිඳුණාට පස්සේ ඒකේ නිකන් අර එක්තරා අවස්ථාවකට පැමිණියාට පස්සේ මේ ඇතුළෙන්ම මේ තියෙන අනුසය ධර්මයන් ආශ්‍රව ධර්මයන් එළියට ඇවිල්ලා හරිය නිකන් එළියට එනවා වගේ නිකන් ගොජ දානවා වගේ දෙයක් වෙන්න ගන්නවා කෙලවරක් නැතුව සිතුවිලි රාශියක් එන්න ගන්නවා. හැබැයි ඒ ඒ ඒම පටන් ගන්න කලින් හිත බොහොම සංසිඳීගෙන ආවා. ආවට පස්සේ එක මොහොතකට පස්සේ ඔන්න කෙලවරක් නැතුව හොෝගාලා සිතුවිලි එන්න ගන්නවා. ඒ ඒක එහෙම්ම එන්න ඉඩ හරින්න. ওই වෙලාවේදී මුකුත් මේ කියන්නේ මුකුත් මේ මැදිහත් වෙලා කරන්න යන්න එපා. පොඩ්ඩක් සාවධානව බොහොම ඉවසීමෙන් මේ බලාගෙන ඉන්නතරයි තියෙන්නේ. පොඩ්ඩක් මේ එන එන දේවල් පුළුවන් තරම් එළියට අතහැරලා දාන්න. හරියට හිතන්න නිකන් අපි දැන් විරේක බෙහෙතක් බිව්වහම දැන් මේක පිට වෙච්ච තරමටනේ අපි සුව වෙන්නේ. ඒ වගේම දෙයක් දැන් ওই මානසිකව සිද්ධ වෙන්නේ. විපස්සනාවේදී ওই විදිහට අපි ටිකක් හිත වඩාගෙන වඩාගෙන යනකොට ওই මට්ටමට එනවා. ආවට පස්සේ තියෙන අපිට ඒ කියන්නේ මේ ටික සුද්ධ වෙච්ච තරමට මේ සිතුවිලි ටික බැහැර වෙච්ච තරමට ලොකු සුවයක් දැනෙනවා. අර ඒක සිද්ධ වෙන වෙලාවේදී ටිකක් අර මේ කර්කශ බවක් තියෙනවා. මොකද අර තමන් අරගෙන ආපු එකලස නැති නිසා එතකොට මේ නැගිටින්න හිතෙනවා. නෑ එහෙම නැගිටින්නත් එපා. පුළුවන් තරම් මේක යන්න ඉඩ හරින්න. වාඩි වෙලාම ඉන්නවා. කියන්නේ ක්‍රමානුකූලව මේකට දැන් මුහුණ දෙනවා කියලා يعني මානසික தත්ත්වය හදාගෙන ක්‍රමානුකූලව හොඳට හිත එකඟ කරගෙන මුලින් වාඩි වෙලා يعني වාඩි වෙලා ඒ தත්තට එන්න දෙන්න. ආවට පස්සේ මේ විදිහට සිතුවිලි එන්න ගන්නවා නම් නිකන් ඒ එකක්වත් මම නෙමෙයි, මේ එකක්වත් මගේ නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි, මේ හුදු සිතුවිලි සමුදායක් පමණයි. මේ අහක යන සිතුවිලි ගොඩක් විතරයි කියලා අර එළියට පුළුවන් තරම් පිට වෙන්න ඉඩ දෙන්න. Taman තියෙන්නේ පොඩ්ඩක් නිකන් පැත්තකට වෙලා නිකන් අනුන්ගේ සිතුවිලි ටිකක් එළියට යනවා වගේ බලාගෙන ඉන්නයි තියෙන්නේ. මේක පිට වෙලා පිට වෙලා පිට වෙලා දවස් කීපයක් මේකට ඉඩ දුන්නා නම් හොඳට පිට වෙලා යන්න ඊට පස්සේ සම්පූර්ණයෙන්ම තැම්පත් වීමක් වෙනවා. එතෙක් පොඩ්ඩක් යොසීමෙන් යන්නයි තියෙන්නේ. හොඳයි. එතකොට අපි ඊළඟ කැනත් අහමු. දෙවනි කෝර්ස. ධාතු ගුණ ප්‍රකට වන විට ඒ පිළිබඳව පඨවි ආපෝ ආදී වශයෙන් මෙනෙහි කළ යුතුයද? එසේත් නැත්නම් අනිත්‍ය වශයෙන් මෙනෙහි කළ යුතුයද? එසේත් නැත්නම් මෙනෙහි නොකර බලා සිටීම පමණක් සෑහේද කාරුණිකව පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔව්. දැන් අපි ඔව්. ඇත්තටම මේ කියන්නේ ධාතු ලක්ෂණ ටිකක් දැන් අපි දුමු පටවි ධාතුව නම් තදවීමකින් රළු වීමකින් මෘදු වීමකින් නැත්නම් ගොරෝසු වීමකින් බර වීමකින් සැහැල්ලු වීමකින් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මේ වගේ දේවල් හඳුනාගත්තාම ඒවට අපි විවිධ නම් දෙන්න යාම තුළ අපේ හිත එක්තරා අන්දමක කෙලසීමක් සිද්ධ වෙනවා. يعني මේ නම් දීම පවා හිතට වෙහෙසක් ඒ වෙලාවේදී. නිසා මේවා හඳුනාගත්තාම ප්‍රමාණවත් හඳුනගෙන හැබැයි මේ හඳුනාගත්තට පස්සේ මේවට වෙන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් පොඩි නිකන් අර කුතුහලයකින් බලාගෙන ඉන්න. දැන් මේවට ඇත්ත වශයෙන්ම අපි තුමු මේවා තියෙනවා. මේවා ඔහේ තියෙනවා නම් ඒ කියන්නේ මේවේ නිත්‍ය ස්වභාවයක් නේ තියෙන්නේ. නමුත් මේවේ තියෙන්නේ මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවයක් නම් තියෙන ස්වභාවයෙන් වෙනත් පැත්තකටපත් වෙන ස්වභාවයක් නම් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් නම් ඉතින් අපිට අස්පනා අපිට තේරෙනවා මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය මේකේ තියෙන චංචල වෙන ස්වභාවය සැලෙන ස්වභාවය ඉතින් ඒක අපි බලා හරහා බොහොම තැම්පත් මනසකින් හොඳ නිරීක්ෂණයක් කිරීම හරහා තමයි හිතට වැටහෙන්න ගන්නෙ නිසා අපි මෙතෙන්දී අනිත්‍යයි අනිත්‍යයි කියලා කියන්න අවශ්‍යත් නැහැ මේක පටවිය ධාතුවේ මේක ආපෝ ධාතුවේ තේජෝ ධාතුවේ කියලා හිතින් හිතන්න අවශ්‍ය නැහැ. මෙතෙන්ට ඒ කියන්නේ පොතක දැනුමක් ගෙනල්ලා ආයේ මෙතෙන්ට ගලපන්න යන්න එපා. ඒක හිතට බරක්. ඒ වුණොත් මේ හොඳට අස්පනා පිට තේරෙනවා නම් හොඳට මුහුණට මුහුණලාද මේ ධාතු ලක්ෂණ එක ඉන්න පුළුවන් නම් හොඳට තැම්පත් මනසකින් වෙන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් ඌවමනාවෙන් බලාගෙන ඉන්න තියෙනවා. හරි අර කියන්නේ අපි පරීක්ෂාකාරීව බලන් ඉන්නවා කියලා. හොඳට පරීක්ෂාකාරීව හොඳ අවදියෙන් බලන් ඉන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. පෙරවන් සරණයි. දෙවැනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රථමයෙන් සක්මන් භාවනාවේදී ලනු පැදුර මත හා වර්තමානයේ සක්මන් කරන බව හොඳාකාර දන්නා බවක් පියවර 75ක් පමණ තැබීමේදී තද ගති සීතල උණුසුම් හා වේදනා යනාදිය හඳුනාගත් බවත් ඊට පසු ශරීරය හා සිතේ එකඟකමක් ඇති වී ඇත. ටික වේලාවකින් ශරීරයේ බර සක්මන් කිරීමේදී නොදැනෙන තත්වයකට මට දැනේ. පාදවල ක්‍රියාකාරීත්වයද ඊටමත් හෙවින් සිදුවේ. සක්මනේ අවසාන අවස්ථාවේදී ශරීරයේ සුළු වෙවුලීමක් පත්වේ. ශරීරය ගැහෙන තත්වයක්ද ඉස්මතු වේ. ඉදිරියට භාවනාව වැඩි දියුණු කිරීම සඳහා උපදෙස් ලබා දෙන සේක්වා ස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා. ඒකත් කායිද කියලා දැනගන්න පුළුවන් නම් ටිකක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඔව්. මේ මහත්තයා කොච්චර කල් විතර ওই භාවනාව කරනවද දැන්? අවුරුදු 3ක් විතර අවුරුදු 3ක් විතර කරනවා. හොඳයි. කියන්නේ අවුරුදු 3ක් විතරම ওই විදිහට ඒ කියන්නේ සක්මන දිනපතා කරනවද? දවස් දැන් මට ලැබෙන අවස්ථාවේදී කරනවා. කරනවා. ඒ කරන හැම වෙලාවකම ওই වගේ තත්ත්වයක් අත්දකින්නවද? ඔව් දැන් ඕකේ වෙනස් වෙන්නේ එතන කියලා නවතිනවා. ඒ කියන්නේ ආයි විස්තර කරන්න බලන. ඒ කියන්නේ දැන් පටන් ගන්නකොට වම දකුණ කියලා හරි මොකක් හරි මෙනෙහි කිරීමක් සහිතව පටන් ගන්නවද නැත්නම් දැනෙන දේත් එක්ක දැන් ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? දැන් වම දකුණ කරත් ඔව්. ඉසවීම, යැවීම ඒක කරත් ඊට පස්සේ දැන් සිත පේවර 75ක් හරි 25ක් හරි තිබ්බ ගමන් හිත ඒකකතාවයටපත් වෙනවා. හා ඊට පස්සේ මේ ශරීරයේ නිකන් 아무තු නිකන් 아무තු දෙයක් සිදු සිදු වෙනවා ශරීරයට. ඔව්. දැන් ඒ කියන්නේ එකඟතාවයටපත් වෙනවා කියන එකෙන් අදහස් කරේ හිත දැන් ඊට එකඟ වෙන්න කලින් දැන් තමන් මේ පාදයන් තියතියා ගියාට එතනම හිත හිටින්නේ වෙන වෙන අරමුණු වලත් ගිහිල්ලා එන ගතියද තියෙන්නේ මුලින් කිසිම අරමුණකට යන්නේ නැහැ ඊට පස්සේ යන්නේ නැද්ද නෑ ඒක තමයි එකඟුණාට පස්සේ හොඳට මේ දැනෙන දේත් එක්ක ඉන්න ගතියක් තියෙනවද? තියෙනවා. හොඳයි. එතකොට ඒ වෙලාවේදී වම දකුණ කියන්න ඕනේ නැද්ද? නෑ. කියන්නේ නැද්ද? දැනට කියනවද නැත්නම් කියන්නේ නැද්ද? නෑ මුලදී කියනවා. කියනවා එසවීම යවීම එසවීම යවීම කරත් වම දකුණ කරත් අර විදිය දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි මම අහන්නේ. දැන් එතෙන්ට ගියාට පස්සේ හිත එකඟ වුණාට පස්සේ වම දකුණ කියලා කියන එක නතර කරාද නැත්නම් ඒක කියාගෙන යනවද? කියන්නේ. කියන්නේ නැද්ද දැන්? හොඳයි. ඉබේ සිදු වෙනවා. ඉබේ සිදු වෙනවා. හොඳයි. ඉතින් අවසරය සොන්න දැන් දැන් එහෙම සිරුලේ බර කතිය දැනෙන්නෙත් නැහැ. හරි හරි. නිකන් මේ ඉස්සරහට ඉදිරියට යවෙනවා. දැන් වෙන කිසිම දෙයක් මේ දැනෙන්නේ මේ ඒ අර සක්මනේ ප්‍රදේශ විතරයි මට පේන්නේ. පේන්නේ. ඒක හරි. ඒ කියන්නේ ඕක තමයි ඉතින් ඒක පැත්තකින් අපි ඒකට කලබල වෙන යුතු නැහැ. හිතේ එකඟ වුණාම අපිට අර බාහිර තියෙන දේවල් ටික මගහැරිලා අපේ අවශ්‍ය අරමුණට විතරක් හිත යෑමක් සිද්ධ වෙනවා. ඒක ඒ කියන්නේ කරදරයක් කරගන්න අවශ්‍ය නැහැ. දැන් අපි නේද ඉදිරියට මොකද්ද මොකද දැන් ඒක තමයි. දැන් බලන්න ඒ කියන්නේ දැනට පාදයන් ස්පර්ශ වෙනකොට දැනෙන දේ තුළ හිත හොඳට තේරෙනවා නම් හිත හොඳට ඉන්නවා නම් දැන් ඒකේ විස්තර එහෙම බලන්න උත්සාහත් වෙලා නැද්ද? විස්තර කියන්නේ අපි හිතමු දැන් ඔන්න පාදයක් ස්පර්ශ වෙනවා. මුලින් මේ විලුඹද ස්පර්ශ වෙන්නේ ඇඟිලිද ස්පර්ශ වෙන්නේ ඇඟිලි වල නම් කොයි ඇඟිලිද ස්පර්ශ වෙන්නේ මේකේ කොහොමද මේ පීඩනයක් වගේ නිකන් මේක පැතිරෙන්නේ සිසිල් ගතියක් නම් උණුසුම් ගතියක් නම් ඒව කොහොමද මේ එක එක ප්‍රදේශවල පාදයේ පැතිරෙන්නේ අන්න ඒ වගේ කියලා පොඩ්ඩක් විස්තර ටිකක් බලන්න යන්න නේද මට දැන් විලුඹවත් නෙවෙයි ඇඟිලිත් නෙවෙයි ඇඟිලි වල චුට්ටක් පස්සේ මේ මෙතන වගේ තමයි වදින්නේ වදිනවා වගේ තේරෙනවා ඒක සවනස් දැන් මම තද කරන්න යන්නේ නැහැ ඒක නිකන් මේ යහන්තම් මෙහෙම තියෙන වගේ විතරයි මට තේරෙන්නේ. කරන්නේ ඒක විතරයි කරන්නේ. හරි. ඊට පස්සේ තද කරනවා. ඉතින් ඒක දැනෙනවා. නමුත් දැන් මේ මට දැනෙන්නේ නැහැ මේ මෙහෙම යනකොට මේ මේ ශරීරයේද මේක 아무තු මේකක් වෙනවා මේ සමාධිය වැඩි වෙලාද අඩු දන්නේ නැහැ ඉතින් කියන්නේ. ඒක තමයි. දැන් අපි ටික ටික යනකොට ඒ කියන්නේ අපේ මේ කියන්නේ හිත එකඟ වෙන්න එකඟ වෙන්න මේකේ පහළ වෙනවා කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියලා මේ පස්සද්ධි ස්වභාවයක් නිකන් සැහැල්ලු ස්වභාවයක්. ටිකක් අර මේ කයේ කයේ සිතේ එකඟතාවයක් ඇති වෙලා අර තිබිච්ච දරත ගති සාමාන්‍යයෙන් කියන්නේ ගොරෝසු ගති රළු ගති ඕලාරික ගති ටික පහ වෙලා හිතයි කයයි බොහොම මෘදු සියුම් සෞම්‍ය ස්වභාවයටපත් වෙනවා. ඉතින් අර අපිට ඒක හුරු නැති වුනහම අපි හිතන්නේ මේක ප්‍රශ්නයක් කියලා. ප්‍රශ්නයක් නෙමෙයි ඕකේ කියන්නේ අපි හිතමු දැන් ඕක දැන් මහත්යට සක්මනේදී වෙලා තියෙන්නේ. නමුත් ඕකම ඉඳගෙන භාවනා කරද්දිත් වෙන වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අපි තුමු ආනාපාන සතිය වගේ කරන්න පටන් අරගෙන සමහර ලාවට නිකන් මේ කය පාවෙනවා වගේ ඊටාම සැහැල්ලු වෙලා දැනෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. එතනින් හැඟෙන්නේ දැන් ඔන්න අර කයේ තිබිච්ච රළු ගති, ගොරෝසු ගති, ඕලාරික ගති වෙනුවට දැන් ඊටාම සෞම්‍ය ගති, මුරුදු ගති දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා සක්මන ඔය වගේ බොහොම සැහැල්ලුවෙන් කරනවා නම් ඒක වෙන්න ඉඩ හරින්න දැන් අර බර කළා හිර කළා දැන් ආයි අරමුණට දාන්න යන්න අවශ්‍යත් නැහැ. බොහොම ඒක නිකන් අර අනුන්ගේ කයක් දැන් චලනය වෙනවා. Taman නිකන් පැත්තකින් ඉඳගෙන, බාහිරින් ඉඳගෙන මේක නිරීක්ෂණය කරනවා වගේ ආකල්පයකට තමයි යන්න තියෙන්නේ. බුදුරජාණන් ඔව්. නැසවන දැන් හැමදාම දැන් ඕකම විතරයි වෙන්නේ. වෙනවා. හරි. ඒකල අන්තිමට තමයි අර වෙවිලි ගතිය, ඇඟ ගැස්සෙන ගතියක් කියලා. එතකොට අර සමාධිය තිබ්බ මූලිකව තිබ්බ එක ටික ටික අඩු වෙගෙන යනවා. අඩු වෙනවා. ඒ කියන්නේ එච්චර දුර යන්නත් එපා. දැන් බලන්න මේක යනකොට අපේ දැන් මෙහෙම හිතන්න දැන් අපි මුල් වෙලාවේදී නම් ටිකක් වැඩි වීරයක් අවශ්‍ය වෙනවා මොකද හිත පිට යන ගතිය වැඩි නිසා. දැන් අපි ටික ටික භාවනාව වැඩිගෙන එනකොට වීර ටිකක් අඩු අඩු කරන්න වෙනවා මොකද දැන් හිත දැන් එකඟ වෙලා තියෙන්නේ. දැන් මහත්තයා ඔය මට්ටමට ආවහම තවත් වීරය පැත්තෙන් ගත්තොත් අඩු කරන්න වෙනවා. අඩු කරනවා කියන එක දැන් මම මේ කියන්නේ භවනා නොකර ඉන්නවා කියන එකක් නෙමෙයි. මේ කියන්නේ දැන් අපේ හිත බර කළා හිර කළා අරමුණට දානවා වෙනුවට ටිකක් සැහැල්ලුවෙන් නිකන් මෘදු විදිහට නිකන් එයාට දැන් මොකද දැන් හිත දැන් ගාන්ට අරමුණේම ඒක රාශී වෙලා ඉන්නවා. අරමුණත් එක්ක හරියට නිකන් මූණට මෝල්ලාම ඉන්නවා. එයා විසින්ම. ආයි දැන් අපිට බලෙන් ගෙනල්ලා හිත එළියට ගියාය ගෙනල්ලා ගෙනල් තියනවා වගේ දෙයක් නෑ දැන්. මොකද එයාත් එක්කම නිකන් හරියටම සමගාමීව යන ගමනක් තියෙන්නේ. දැන් ඔය එක කියන්නේ දැන් මේ කය දිහා මේ සංස්කාරයන් දිහා බලන එක ක්‍රමයක් තියෙනවා පරතෝ කියලා. පරතෝ කියන්නේ මේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බැලීමක්. ඒ කියන්නේ මේ කයේම දේවල් සිද්ධ වෙන්නේ. නමුත් අපේ අපි දැන් ඒ ඒ සිදුවීමෙන් බැහැර වෙලා අපේ අත්දැකීමෙන් බැහැර වෙලා අපි ඒ දෙහා නිරීක්ෂණය කරනවා නිකම් මේ අනුන්ගේ දෙයක් වගේ. දැන් අපි අපේ දෙයක් දිහා බලනකොට මගේ දෙයක් දිහා බලනකොට හිතේ ටිකක් ආතති ගතියක් රළු මේ තියෙනවනේ බැඳීමක් එහෙම තියෙනවනේ. නමුත් මේ අනුන්ගේ දෙයක් දිහා බලනකොට අපිට පුළුවන් මේ සිද්ධියෙන් අයින් වෙලා බොහොම සැහැල්ලුවෙන් බලන්න. ඒක තමයි දැන් කරන්න තියෙන්නේ. ඒ නිසා මේක කරදරයක් කරගන්න නැතුව දැන් ප්‍රමාණිකෝලව Taman ටිකක් රළු ගතියක Tamanගේ දෙයක් වගේ බලනවා වගේ මුලින් වුණා. දැන් මේක ටික ටික වර්ධනය වෙලා ඔන්න සහැල්ලු පැත්තයකට එනවා. එතෙන්ද නිකන් කය ඔහේ එයාගේ දෙයක් වගේ ඇවිදිනවා. අපිට තියෙන්නේ ඒක ගැටලුවක් කරගන්න නැතුව, ප්‍රශ්නයක් කරගන්න නැතුව, හිත දැන් බර කළා වීරෙන් එතනට දාන්නෙත් නැතුව බොහොම මධ්‍යස්ත හිතකින් සහැල්ලු හිතකින් මේ වෙන දේ දිහා නිකන් මේ සහැල්ලුවෙන් බලාගෙන ඉඳීමක් විතරයි තියෙන්නේ. අපි හුඟාකෝකට يعني අනම්මනම් කරන්න ගියොත්, වීරේ කරන්න ගියොත් ඔන්න මේක අසමබරතාවයකට පත් වෙනවා. එතකොට තමයි අර ගැහෙන්න ගන්නෙ, හිර වෙන්න ගන්නෙ, නැත්නම් වැටෙන්න ගන්නෙ. අපි අර මේකේ පවත්විය යුතු සමබරතාවය පැවැත්දෙන. එතෙන්ට එතෙන්ද හිතේ තීබිය යුතු වීරය ප්‍රමාණය අපිම පොඩ්ඩක් හොයාගන්න වෙනවා. එතෙන්දී. දැන් බැරි වෙලාවත් නිකන් මේ සමබරතාවය මෙහෙමත් යනවා දැන් හොඳට වැඩේ සිද්ධ වෙනවා නම් ඕනනම් ඒ ඒ මට්ටමේදී අවශ්‍ය නම් පරයන්කට යන්නත් පුළුවන්. නෑ මම හරියන්කට යනවා. එතකොට ඒ වෙලාවෙම කෙලිම විනාඩි 30 45ක් එහෙම ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. අන්න හරි. ඒ කියන්නේ දැන් හිතේ සෑහෙන සමාධියක් වර්ධනය වෙලා තියෙන්නේ. ඒ නිසා එහෙම වාඩි වුණා නම් හොඳට සමාධි පැත්තක් වර්ධනය වෙනවා. දැන් මහත්තයා වාඩි වුණාට පස්සේ දැන් දැන් කාලයක් තිස්සේ භාවනා කරනවද? ඒ. හොඳයි. එතකොට වාඩි වෙලා කරන භාවනාවේදී මොකක්ද කළේ මේ තාක්? දැන් සක්මන තමයි අර විදිහට වාඩි වෙන්නේ. එතන දැන් දැන් සමහර අවස්ථාවලදී අර සක්මන අර වැඩි ස්වාමීන් වහන්සේ දේශනා කරන වැඩි වීර්යයක් ගන්නවා කියලා සක්මන් කරනකොට ඒතර ධනිස් පොඩ්ඩක් රෙදෙන්ට ගන්නවා මම අහන්නේ වාඩි වෙලා කරන්නේ මොන භාවනාවද ආනාපාන සතිය හරි ආනාපාන සතිය වඩද්දී කොහොමද වර්ධනය වෙන්නේ ආනාපාන සතියට මොකද වෙන්නේ ආනාපාන සතිය මේ කිසිම මේ මොනවත් වෙන දෙයක් සිදු වෙන්නේ නැහැ. දැන් ආස්වාද ප්‍රාසවාස කරනවා. දැන් දිග කැටි කියලා තේරෙනවා. මේ යම් යම් කිසි සිත එකඟතාවටත්පත් වෙනවා. පත් වෙලා තියෙනවා. හොඳයි. එහෙමනම් ඒ කියන්නේ එතන හොඳට බලාගෙන ඉන්න. ඒ කියන්නේ දැන් හිත ටික ටික එකඟ වෙලා තිනවා මේ සමාධි පැත්තකට එනවා. දැන් බලන්න මේ දැන් අපිට මුලින් ආස්වාසයක ප්‍රස්වාසයක වෙනස්කම් තේරෙනවා. ආස්වාසයක් නම් ඔන්න ඇතුළට යනවා ප්‍රස්වාසයක් නම් ඔන්න පිට වෙලා යනවා. ආස්වාසයක් නම් මේ ඉදිරි නාස්පුඩිය ඔන්න ඇතිල්ලෙනවා මේ ප්‍රස්වාසයක් නම් ඔන්න වෙන විදිහට තේරෙනවා. ඒ වගේ ඉතින් අපිට මේ දෙකේ වෙනස්කම් තේරෙනවනේ. දැන් හිත ටිකක් සියුම් වෙන්න සියුම් වෙන්න සතිය දියුණු වෙන්න දියුණු වෙන්න දැන් මේ ළඟ තියෙන ආස්වාස දෙකක් ළඟ තියෙන ආස්වාස දෙකක් ආස්වාස දෙකක් අතරත් වෙනස්කම් තේරෙවි. ඒ වගේම ළඟ තියෙන ප්‍රස්වාස දෙකක් අතරත් වෙනස්කම් තේරෙවි. පොඩ්ඩක් බලන්න ඒ නිසා උවමනාවෙන් මේ වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්ද කියලා. දැන් ස්වාමීන් වහන්සේ දැන් එහෙම කරනකොට දැන් කයදියා බලාගෙන ඉන්නවනේ ඊට පස්සේ ඒක තමයි. දැන් ඕක කරාද? ඒ කියන්නේ කලින් කාලයක් කරාද? කරා. කරා. ඊට පස්සේ මොකද වුනේ? හොස්පිටල් සංසිඳුණාද? නෑ ආස්වාද ප්‍රාසාර ළඟ ඒක බැලුවේ නෑ මම. කයිදියා විතරයි බලන්නේ ඉතින්. ආ ඒක තමයි. පොඩ්ඩක් ඉස්සෙල්ලා ආනාපාන සතියෙන් හිත එකඟතාවය හදාගන්න. හදාගත්තට පස්සේ කයට දාන්න. ඒක පාටම වාඩි වුණ ගමන් කයට දාන්නත් එපා. නෑ මම ආනාපාන සති කරලා තමයි කයට දාන්නේ. ආනාපාන සතියෙන් කොතෙක් කොයි තරම් දුරකට හිත වැඩෙනකන් ඉන්නවද? කියන්නේ කාලයේද? නෑ කාලය නෙමෙයි හිතේ වර්ධනය හිතේ සැම්පත් වීම මොන වගේද අත දක්වන්නේ කොයි කොයිතරම් මට්ටමකට වැඩෙනවා කියලාද හිතෙන්නේ ඒක මට කියාගන්න බෑ කමන්නේ හරි දැනට නිකන් ආනාපාන සතියෙන් පැය කාලක් විතර කළා ඊට පස්සේ කයට යදන්නකොට කයට යදුවාම මොනවද තේරෙන්නේ කය දැන් සිතුවිලි එනවා මම තියාගන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒවා මර්ධනය කරලා ආපහු යනවා ආනාපාන සතියට එහෙම තමයි දැන් මාරුවෙන් මාරුවට කරගෙන යන්නේ ඔව් දැන් කයට යදනවා කියන්නේ කයට කය දැන් කය දිහා බලා ඉන්නවා නිකන් ඔය අර පෙරහැරක් යනවා වගේ බලාගෙන ඉන්නවා. එතකොට කය වේදනාව දැනෙනවා. මේ මූණේ නිකන් දැන් දාඩිය පෙරෙනවා, අපිට යනවා. ඒ ඇඟේ ඒවා වගේ සිද්ධ වෙනවා. හරි. ඉතින් මම ඒවා ගැන වැඩි උත්සාහ වෙන්නේ නැහැ. නෑ ඒවත් බැලුවට කමක් නෑ. ඒකයි මම කිව්වේ දැන් ආනාපාන සතියෙන් හිත එකඟ කරගත්තා නම් ඊට පස්සේ මේ කයේ දැනෙන දේවල් නිරීක්ෂණය කරන්න. ඒවා නිකන් මගහැරලා දාන්න එපා. එතනින් දැන් යමක් ඉගෙන ගන්න තියෙනවා. මේ දැන් දැන් ඒ එනේ වගේ ස්වාමීන් සමනත් පෙන්නුම් කරන්නේ. මොකද්ද? දැන් මේ දැන් මේ ශරීරයේ එක එක දේ තියෙනවනේ දැනෙනවනේ විවිධාකාර දේවල්. ඒව ඒවකට දිහා බලා ඉන්නවා මම. ඒක තමයි කියන්නේ. ඒ ඒ තැන් වලට හොඳට දැන් අපි මේ දහ පොලක දැනනවා කියලා හිතන්න. ඒවෙන් අල්ලගන්න Tamanට හොඳට මේ කියන්නේ දැනෙන තැනක්. මේ 10න් වැඩියෙන්ම තේරෙන තැන අල්ලගන්න. එතෙන්ට හොඳට හිත එකඟ කරලා හොඳට මදහත් සිතකින් නැත්නම් උපේක්ෂා සහගත හිතකින් කලබල නොවි බලාගෙන ඉන්න මේ මෙතෙන්ද මොකද්ද වෙන්නේ? දැන් ඒක ටික එහෙම බලාගෙන ඉනකොට සවනස මේක නැති වෙලා යනවා. අන්න හරි. ඊට පස්සේ ඔන්න තව තැනකට දාන්න. දැන් ඒක නැති වුණා. දැන් තව 9ක් තියෙනවා. අන්න එතනින් දැන් ඉතිරි වෙච්ච එකට දානවා. ඒකත් බලාගෙන ඉන්නවා. අපි තුන් ඒකත් නැතිලා ගියා. තවත් මොනවා හරි තියෙනවනම් අලුතෙන් මතුවලා තියෙනවනම් ඒත් කමක් නැහැ. බලන්න එතෙන්ට දාන්න. එතෙන්ට බලාගෙන එතෙන් එතෙන්ට හිත හොඳට යොමු කරලා බලාගෙන ඉන්නවා. මේ විදිහට කය කය නිරීක්ෂණය කරන්න පටන් ගන්නවා. මෙතන ඒ අපිට මේක ධාතු මනසිකාර පැත්තෙන් අර්ථ දක්වන්නත් පුළුවන්. නැත්නම් වේදනාවන් පස්සන පැත්තෙන් අර්ථ දක්වන්නත් පුළුවන්. ඒක මහත්යාගේ රුචි අරුචිකම් මත තමයි ඒක තීරණය වෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. දැනට මේ දැනෙන දේ දේවල් ටික හොඳට හිතර යොමු කරලා බලාගෙන ඉන්න. මොකද නැත්තම් අපි මේ මතුවලා තියෙන හිතන්න විපස්සනාට උමනා කරන අමුද්‍රව්‍ය ටිකක් තියෙන්නේ. සෝනස් දැන් ආනපනසේ විනාඩි 15ක් විතර කරලා ඊට පස්සේ කාට දාන්න කියලා සෝමන දේශනා කරන්නේ. ඔව්. ඒ විදිහට කරගෙන යන්නද? ඔව් ඒක තමයි මම කිව්වේ. ආනාපාන සතිය පැය කාලක් කරනවා කරාට පස්සේ පස්සේ එකඟ වෙච්ච හිත මේ කයේ දැනෙන දේවල් වලට යොමු කරනවා. ඒවැයෙන්නුත් වැඩියෙන්ම දැනෙන තැන මුලින්ම බලන්න. ඒක හොඳට නිරීක්ෂණය කරනවා. අපි තුමේ ඒක නොදැනී ගියා නම් ඊට පස්සේ ආයෙත් කයේ වෙන තැනක් අහු අහුණා නම් අන්න එතන හොඳට හිත යොමු කරගෙන එතන බලාගෙන ඉන්නවා. හොඳයි. හොඳයි. පෙරවන් සන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස අද දින මා විසින් සිදු කරන ලද සක්මන් භාවනාවේ සහ පර්යංක භාවනාවේ අත්විඳි කරුණු කර්මස්ථාන ශුද්ධ කිරීම සඳහා ඉදිරිපත් කිරීමට අවසර පතමි. 1. සක්මන් භාවනාව. මේ සඳහා වැලි පොළව, ලනුපැදුර මෙන්ම ටයිල් පොළවද යොදා ගතිමි. වැලි පොළවේ සක්මනේදී වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් වමේ සතිය දකුණටත් දකුණේ සතිය වමටත් යයිද වශයෙන් සිතු වෙමි. එහිදී තෙත සහිත ස්ථානවල තෙත ගතියද සියුම් වැලි සහිත ස්ථානයන්හි සියුම් ගතියද මඩ සහිත ස්ථානයන්හි පතුල්වල මඩ ඇලී තිබුණ අතර නැවත වැලි සහිත ස්ථානවල මඩ තිබූ ස්ථානවල වැලි ඇලී තිබුණි. ටයිල් පොළවේ සක්මනේදී පතුල් වලට සීත මුදු මොළොක් ගතියක් දැනුණහ. පාදය එසවීමේදී මෘදු මොළොක් සිසිල් ගතිය නැති වී නැති වී නැවත තැබීමේදී එම ගතිය දැනේ. ලනු පැදුරේ සක්මනේදී මුලදී රළු ගතියක්ද වැඩි වශයෙන් කිරීමේදී එම රළු ගතිය නොදැනි සුළු වශයෙන් පහසක් දැනුනි. පාදය එසවීමේදී ඇතිවන සීතද එම ක්‍රියාවද නිරුද්ධ වී එස වූ පාදය බිම තැබීමේදී පොළවේ ස්පර්ශයද තබමි යන සිතුවිල්ලද ඇති වුනි. මෙලෙස මෙම ක්‍රියාවලියේ අවසන් වනතෙක් ඇතිවන නැතිවන බව නිරීක්ෂා විය. පර්යංක භාවනාව. පර්යංකයේදී වාඩි වී සුළු කය දෙසට විමසිලිමත් වීමි. අතීතයේද ආනාපාන අනාගතයේද යන කාලවල සිත නොයොදා මම දැන් මෙතන පහසුවෙන් වාඩි වී සිටිමි යනුවෙන් මෙනෙහි කර මුළු කය කෙරෙහිම සිත යොමු කෙලෙමි. ටික වේලාවක් නාස්පුඩු දෙකින්ම ආස්වාසය දැනිනි. එය දෙස විමසිලිමත් වීමි. එය උදරය පෙදෙස දක්වා ගොස් උදරය පිම්බීමේ ගතියක්ද පිට වුණු නැවත ප්‍රාශ්වාසයේ ඇතිවීමේදී උදරය හැකිලි නාස්පුඩු දෙකින්ම ප්‍රාශ්වාසය විය. මෙලෙස නොනවත්වාම පැවැත්වීමේදී සිතට අතීත මතකයන්ද එම මතකයන්ට අදාළ පුද්ගලයන්ද සිහි සිහි ඇති වූ අතර නැවත සතිමත් වීම තුලින් මූල කර්මස්ථානයට සිත යොදා ගතිමි. මෙලෙස කරන කරගෙන යෑමේදී ආස්වාස ප්‍රාස්වාතයේ ක්‍රමයෙන් සියුම් වී ගියේය. අවසානයේදී ආස්වාස ප්‍රාස්වාසය ප්‍රකට නොවිය. ඉන්පසු ප්‍රකට වූයේ උදරයේ පිම්බීම හැකිලීමය. පිම්බෙන උදරය බැලුම් බෝලයක් හුලං ගස්නාක් වෙන්මෙන්ද හැකිලෙන උදරයේ බැලුම් බෝලයෙන් හුලං පිටතට යන්නාක් මෙන්ද දැක් දැක් මෙලෙස කරගෙන යෑමේදී මයින හැමෙන් සුළං ගසා ගිනි ඇවිලුණු පසු සුළං ගැසීම නතර කරන්නාක් මෙන් උදරයේ උදරයේ පිම්බීම හැකිලිම ප්‍රකට නොවිය. ඉන්පසු නිසල වූ කය දෙස බැලීමේදී දකුණු පාදයේ වේදනාවක් ඇති වී එයද නිරුද්ධ වී ගියේය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. හොඳයි. ආනාපාන සතියට විතරක් මුලින් එක්කෝ අවධානය යොමු කළා. ඊට පස්සේ ආනාපාන සතියෙන් ටිකක් හිත හදාගත්තට පස්සේ නැත්නම් හිත එකඟතාවය ඇති කරගත්තට පස්සේ දැනෙන්නේ ප්‍රකටව පිම්බීම හැකිරෙන්න නම් එතෙන්ට යොමු වෙන්න පුළුවන්. අපි මේ දෙකම එකපාර කරන්න ගියොත් පොඩ්ඩක් පැටලෙන ගතියක් තියෙනවා. දැන්ට අනිත් එක තමයි අපි දැන් ආනාපාන සතිය වඩනකොටත් අපි උත්සාහත් වෙන්න ඕනේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවගෙන ඉන්නවා මිසක් හුස්ම එක්ක මේ උදර ප්‍රදේශයට යාමක්වත් ඊළඟ උදර ප්‍රදේශයේ ඉඳන් ආපස්සට ආශ්වාසයක් මේ ප්‍රශ්වාස හුස්ම එක්ක ඒමක්වත් එහෙම කරන්නේ නැහැ. අපි උත්සාහත් වෙන්නේ මේ නාසිකාග්‍රය මත නැත්නම් ආසියාග්‍රය ප්‍රදේශයේ හිත රඳවාගෙන තිබීමයි. නැත්නම් අවධානයෙන් ඉන්නවා. ඒ අවධානය අපි පවත්වනවා. නමුත් ඒක වෙනස් කරගන්න යන්නේ නැහැ. හරියට මේ කියන්නේ සතිමත් භාවය බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ හරියට මේ දොරටුපාලයක් වගේ. මේ දොරටුපාලය කියන්නේ මේ දොරටුව මුර කරනවා මිසක් දොරටුව අසලට වෙලා එන යන අය ගැන විමසමින් විපරමින් ඉන්නවා මිසක් එයා යන්නේ එන කෙනෙක් එක්ක ඇතුළටවත් ඇතුළේ ඉඳන් එළියට යන කෙනෙක් එක්ක පිටටවත් එයා යන්නේ නැහැ. එයා ඉන්නේ දොරටුව ගාවමයි. අන්න ඒ වගේමයි මේ සතිමත් භාවය අපි මේ නාසිකාග්‍ර ප්‍රදේශයේ ඒ ප්‍රදේශය ආශ්‍රිතව රඳවනවා. රඳවගෙන ඉඳද්දී ඔන්න අපි හිතමු මුලින් තාම මුකුත් දැනෙන්නේ නැහැ ආස්වාසේ තාම දැනුන්නේ නැහැ. එහෙමනම් උන්න ආස්වාසය මුලින් දැනෙන්න ගන්නවා. පිටුම උපමාවකින් කියනවා නම් දැන් අපිට මේක කියලා ආස්වාසේ මේක නම් හුස්ම රැල්ල කියන්නේ. දැන් අපි මෙතන නම් හිත තියන් ඉන්නේ. තාම දැනුනේ නැහැ. දැන් ඔන්න දැනෙන්න ගන්නවා. මේ ඔන්න මුල් අවස්ථාව දැනෙන්න ගන්නවා. ඊළඟට මැද අවස්ථාව දැනෙනවා. ඔන්න අග අවස්ථාව දැනෙනවා. ඔන්න නොපෙනී යනවා. මේක ආස්වාසේ අවසానයි. අපි අපි මේක දිහා බලන්න යන්නේ නැහැ. අපේ අවධානය තියෙන්නේ නාසිකාග්‍රේමයි. දැන් දැනෙන්න තරම් දෙයක් නැහැ. මෙතන තින් පුංචි විරාමයක් තමයි තියෙන්නේ. හරි අපි දුන්න දැනුන ප්‍රාශ්වාසය තාම දැනුන්නේ නැහැ. ඔන්න ප්‍රාශ්වාසය දැන් තේරෙනවා. දැන් මේකේ මුල් අවස්ථාව. හරි ප්‍රාශ්වාසයේ මැද අවස්ථාව, ප්‍රාශ්වාසයේ අග අවස්ථාව. ඊට ඔන්න ප්‍රාශ්වාසයේ අවසානයි. අපි ඒක ඔස්සේ යන්නේ නැහැ. අපි ඉන්නේ මේ නාසිකාග්‍රේමයි. ඉතින් ඔය කාරණා අපි තේරුම් ගන්නවා නම් එතකොට අපි මේ ඒකරා මේ හිතේ ඒකරාශී වීමක් නැත්නම් සමාධියක් වශයෙන් දියුණු වීමක් හොඳට හිතනියන් නාභිගත වීමක් මේ මේ ආනාපාන සතිය හරහා සිද්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ඒ හැකියාව තමයි අපි ඉස්සරහට කය නිරීක්ෂණය කරන්න, වේදනාව නිරීක්ෂණය කරන්න භාවිතා කරන්නේ. නිසා පොඩ්ඩක් අර මුලදී මේ දෙකම එකට ගන්න යන්නේ නැතුව ආනාපාන සතිය වඩන්න. මොකද ඒකත් හොඳට තේරලා තියෙන බව පේනවා. ඒක හොඳට සංසිඳුණාට පස්සේ ඊළඟට Tamanට ප්‍රකට වෙන්නේ උදරේ පිම්බීම හැකිලීමක් නම් යමුණාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර ඒක බලන්න යන කලින් තමන් ආනාපාන සතියෙන් කොයි තරම් දුරට නැත්නම් කොයි තරම් මට්ටමකට තමන් දියුණුනාද කියන එක අපි තේරුම් ගන්න වෙනවා. මොකද අපි කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ගැඹුරු විපස්සනාවකට යන්න නම් අඩු තරමින් සාමාන්‍යයෙන් පොතේ පතේ සඳහන් වෙන උපචාර මට්ටමකටවත් අපේ හිත එන්න ඕනේ. ඉතින් අපිට මේක උපචාර මට්ටමට ආවද කියන එක තේරුම් ගන්න පුළුවන් නම් අපිට මුලින් ඔන්න ආස්වාසයක් ප්‍රස්වාසයක් වෙන් කරගන්න පුළුවන්. ඊට ඔන්න ආස්වාස දෙකක් අතර ප්‍රස්වාස දෙකක් අතර මේ තියෙන සියුම් වෙනස්කම් පවා වැටහෙනවා. ඊළඟට මේ දෙක හොඳට තැම්පත් වෙනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ තැම්පත් වීමක් සිද්ධ වෙනවා. දැන් තියෙන්නේ තාම සියුම් ආනාපාන සතියක්. සියුම් ආස්වාස ප්‍රස්වාසයක් තියෙන්නේ. එතෙන්දී අපි හිත නින්දට වට ගන්නෙත් නැතුව හිත නැතනම් හුස්ම රැල්ල අහුවෙන්නේ නැහැ කියලා කලබල වෙන්නෙත් නැතුව ඔන්න තවත් සූක්ෂම වෙනකන් එතනම හිත තියාගෙන ඉන්නවා. පුළුවන් තරම් උත්සාහ කරනවා මේක මේ මුල මැද අග බලන්න. කියන්නේ මේ මුලුල්ලම බලන්න. ආස්වාසේ මුල මැද අග බලනවා, ප්‍රස්වාසේ මුල මැද අග බලනවා. ඉතින් මේ කටයුත්ත කරන්න කරන්න ඔන්න තව තවත් හිත එකඟ වෙනවා. තව තවත් හිත ඒකාග්‍ර වෙනවා. එහෙමත් කරගෙන යද්දී තමයි අන්න බුදුරජාන් වහන්සේ කියනවා පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛති කියලා. මේ තව තව මේ කටයුත්තේ යෙදීම නිසා ඔන්න මේ හොස්පිටලේ සම්පූර්ණයෙන්ම තැම්පත් වෙනවා. ආස්වාස ප්‍රසආසය තැම්පත් වීම නිසාම ඔන්න හිතත් එකඟ වෙනවා. හිතත් හරීම දැන් හරීම මු르දුයි. සතිය හොඳට තීක්ෂණ වෙලා තියෙන්නේ. සියුම් වෙලා තියෙන්නේ. ඔය මට්ටමට අපිට ආවනම් ඔය මට්ටම දැන් අපිටම සමාධියක් වශයෙන් පැය කාලක් විනාඩි 20ක් විතර පවත්වන්න පුළුවන් නම් ඒ කියන්නේ අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් දැන් මම කියන්නේ මේ විපස්සනාවකට සුදුසු හිතක් හදාගෙන තිනවා කියලා. ඊට පස්සේ තමයි මේ කායික වශයෙන් දැනෙන දේවල් නිරීක්ෂණය කරන්න පටන් ගන්න සුදුසු. ඒ නිසා පොඩ්ඩක් බලන්න. තමන් එකපාරටම මේවා බලන්න යනවත් වෙනුවට පොඩ්ඩක් ආනාපාන සතියේ ඉන්න. ඉඳලා මේ එකඟතාවය හදාගන්න. හදාගෙන ඉවරලා ඊළඟට මේ කයට යොදන්න. කියන්නේ ආනාපාන සතිය ඔස්සේම යන්න උනත් පුළුවන්. ඒක එක එක යෝගාවචරය මත තීරණය වෙනවා. ආනාපාන සතියේම මේ විදිහට අපි අර හිත හොඳට තැම්පත් වෙලා එකඟ වෙලා ආනාපානයේ සියුම් වෙලා සමනය වුණා නම් එක පාටම කයට දාන්න ඕනෙත් නෑ. අර ඒකයි මම කිව්වේ පැය කාලක් විතර එතන ඉන්නකොට ආනාපාන සතිය ඔස්සේම යන යෝගියෙකුත් ඉන්නවා. එයාට ඒ ඒ පැත්තෙන් යද්දී විස්තර කිව්වනම් මට ඒ ඒ පැත්තද කියලා මට හරියටම පස්සේ කියන්න පුළුවන්. ඒ නිසා ඒ පැත්තෙන් යවෙන්නේ නැත්තම් එතන නිකන් හිර වෙච්ච ගතියක් තේරෙනවා නම් හොඳට හුස්ම රටල තන්සිඳුණා එකඟ වුණා ඊට පස්සේ මුකුත් තේරෙන්නේ නැහැ ඊට පස්සේ තේරෙන්නේ නැහැ කියන්නේ එතනින් වර්ධනයක් නැහැ වගේ Tamanට කාලයක් තිස්සේ කරාට එතනම නිකන් රැඳිලා ඉන්න ගතියක් නම් තේරෙන්නේ. ඔන්න අපිට පුළුවන් එතනින් මේ ධාතු මනසිකාරට යමු වෙන්න. නිසා අර ඒ ඒ යෝගය මත පොඩ්ඩක් එතන තීරණය වෙනවා. ඒ නිසා මේ සඳහන් කරපු කෙනාත් ඒ මාර්ගය යනවා නම් මම හිතනවා තව ටිකක් ගැඹුරට යොදා ගන්න පුළුවන් කියලා. තව විස්තර කතා කරන්න අවශ්‍ය නම් ඉදිරිපත් වෙන්න කියලා මම ආරාධනා කරනවා. සර්ණයි ස්වාමීන් වහන්සේ. ඔව්. මම තොසේ මාර විදියට බලාගෙන යනවා අන්තිකින් දිගටම. ඔව්. මම එකපාරම හොඳටම ප්‍රකට වීම නැති වෙනකම්ම ඉඳලම තමයි උදරය ගැන බලන්නේ. බලන්නේ. හා හොඳයි. ඊට පස්සේ පුළුවන් තරම් මම ඉන්නවා මේ ආස්වාස ප්‍රස්වාසයේ. ඔව්. ගොඩක් වෙලා යනකම් ප්‍රකට වෙන්නේ නැහැ. කොතනද? ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාසයේද නැත්නම් ආස්වාද ප්‍රසවාසය. හා හා හරි. හොඳට දැනෙනවා මට. හරි. ඒ ක්‍රමානුකූල සියුම් වීගෙන සියුම් වීගෙන සියුම් වීගෙන ගිහිල්ලා ගිහිල්ලා ප්‍රකට වෙන්නේ නැහැ. හරි. මම කොච්චර වෙලා හිටියත් ආයෙත් එන්නෙම නැහැ. හොඳයි. ඉතින් මට නිතරම ඊට පස්සේ තමයි මේ උදරේ දිහා බලන මොකද මෙතන තියෙන මට ප්‍රකට වීමක් තියෙනවා. තියෙනවා. එතන දැනීමක් තේරෙනවා. ඒ හිඳයි බලන්නේ. හොඳයි. හොඳටම හොඳයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක දැන් ඒ කියන්නේ දැන් මෙතන තේරුම් ගන්න දැන් මේ දැන් නිකන් උදරය දිහා බලනවා කියන සංඥාව පවා අයින් වෙලා නිකන් බලන්න මෙතන තියෙන චලනයක් තියෙන්නේ. මෙතන නිකන් පිම්බීමක් තියෙන්නේ. ඊට පස්සේ ආපසු ගමනක් තියෙනවා. ආපස්සට චලනයක් තියෙන්නේ. නැත්නම් ආයි මේ හරියට ගිහිල්ලා නතර වීමක් මෙතන තියෙන තදවීමක් තියෙන්නේ. කියලා අර ධාතු ලක්ෂණ මුහුණුවරින් බලන්න ගන්න එතකොට අර දැන් කය කියන සංඥාවේ සම්මුති වලින් බැහැර වෙලා අපි ලස්සන්ට තව හිතේ يعني ලස්සන්ට මේකේ يعني අනවශ්‍ය තොරතුරු බැහැර කරලා අපිට ඕමනා තැනටම හිත නැංවීමක් සිද්ධ වෙනවා. ඒක දකිමින් ඉන්න. දැන් කොච්චර කාලයක් විතර ඒ දේ බලනවද? දැන් වැඩි කාල නම් පටන් මුල් කාලේ තමයි භාවනාව පටන් ගත්තේ නා. ඔව්. නියම වශයෙන් වැටුනේ ගිය අවුරුද්දේ මැද භාගයේදී වගේ තමයි. ගිය අවුරුද්දේ මැද භාගයේ. ඔව්. කියන්නේ දැන් අවුරුද්දක් විතර කෙරලා තියෙනවා. එහෙමද? එහෙම අවුරුද්දකට කිට්ටු වෙන්නේ. මාස 8ක් වගේ. කියන්නේ මේ ස්වාමීන් වහන්සේ නමක් මම තමයි අපිට මේ ඔව්. විස්තර කියලා දුන්නේ. හොඳයි. එතකොට දිනපතාම වගේ භාවනා කරනවද? මත්ම නැහැ අපි. ඒක තමයි. කරන්න වෙන්නේ. එහෙනම් තව ටිකක් මේකේ මේකේ යෙදෙන්න එන. තව ටිකක් දැන් මේ දවස් ටිකේම සෑහෙන කාලයක් තියෙනවානේ. හොඳට මේ يعني පිම්බීමක් පාසක් يعني එක කොටසක්වත් අතහැරෙන්නේ නැති වෙන්න බලන්න ඕනේ කියලා පොඩි උනන්දුවක් ඇති කරගෙන හොඳට මේ මොකද දැන් මේ මේ ක්‍රියාවලිය નિરાයාසයෙන් නිරන්තරයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක්නේ. දැන් එතකොට හිත පිට ගියොත් එහෙම මේකෙන් එකක් දෙකක් මග හැරෙනවා. අනිත් වගේ පොඩ හිතට උගන්වන්න මෙතන තියෙනවා වැඩක් කරන්න. එහෙනම් මේකම බලන්න. එහෙනම් හොඳට මේ මේ මෙතන පටන් ගැනීම මේක වෙනස් වීම නැතිවීම. ඊළඟට ඔන්න මෙතන තද ගතියක් දැනෙනවා. ඉතින් ආයොන එන්න පටන් ගන්නවා. ඒකේ වෙනස් වීම තියෙනවා, ඒ පටන් ගැනීමක් තියෙනවා, වෙනස් වීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. ආයොන්න සැහැල්ලුවක් දැනෙනවා. ඒ වගේ ඉතින් අර මෙතන තියෙනවා තොරතුරු රාශියක්. එහෙමයි. ඒ හැම එකක් ගැනම හොඳින් දැනුවත් වෙන්න උත්සාහත් වෙන්නයි තියෙන්නේ. එහෙම. හොඳයි. සක්මන් භාවනාවේදී මම ඉතින් ඒ විදිහට තමයි බලාගෙන යන්නේ. ඉතින් බලු පායක් උස්සනකොටම අර තිබිච්ච ස්පර්ශය නැති වෙලා යනවා. ඒ සිතුවිල්ලක් හිත මෙනෙහි කිරීමක් වෙනස් වෙනවා. මෙනෙහි කිරීමක් වෙනස් වෙනකොට හිතින් දැන් මෙනෙහි කරනවද? නෑ. එහෙම මම මෙනෙහි කරන වෙලාව ඒ කියන්නේ ඒසෝවන් පස්සේ ඔසවනකොට අර පොළවේ තිබුණ ස්පර්ශය නැහැ. ඔව්. බිම තිබුණොත් තමයි ස්පර්ශය එනවා. ඒකට සීතල හෝ උෂ්ණ හෝ තද ගති හෝ මඩ සහිත ගති හෝ ඒකමට දැනෙනවා. ඔව්. ඒක දුස්සනට ඒක ඇති නැහැ. ඔව්. ඒකත් ඇති වෙලා නැති වෙලා යන විදිහ මට නිකන් දැනෙනවා. හොඳයි. ඒ කියන්නේ මෙතෙන්දී ඒ කියන්නේ පුළුවන් තරම් අපි හිතන්න මේ සෑහෙන වැදගත් දෙයක් අපි කරනකොට සම්පූර්ණ අවධානය යොමු කළා හිත පුළුවන් තරම් නිහඬ කරගෙන බලපු තරමටනේ හොඳට අපිට ඒක දැන අවධානයෙන් බලන්න පුළුවන්. ඒකමයි උතනක් තියෙන්නේ. එහෙමයි. නිසා හිත පුළුවන් තරම් නිහඬ කරගෙන. නිහඬ කරගෙන කියන්නේ ඇතුලේ කතාවක් දාන්න යන්න එපා. ඇතුලේ කතාවක් අවදි වෙන්න දෙන්නේ නැතුව මේක හොඳින් නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. සමහරවිට අපිට වෙන මේ කියන්නේ අකරතැබ්බයක් තමයි මේ දෙකක් දැක්ක ගමන් අපි පොතක දැකපු දෙයක් ඔන්න මතක් වෙනවා. මතක් කළා ඔන්න ඒකක ඔස්සේ දැන් ඔන්න සිතුවිලි රාශියක් යනවා. ඒකම මේකට බාධාවක් වෙනවා. ඒ නිසා ඒක පුළුවන් තරම් අඩු කරගෙන ඒ තර්ක ඥාණයට ඉඩ දෙන්නේ නැතුව මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රමානුකූලව නිරීක්ෂණයක් අවශ්‍ය මේක හොඳට නිරීක්ෂණයක් ගියා නම් සමහරණ්‍ය ශනිකව යමක් වැටහෙන්න ඉඩ දෙනවා ඒකේ ගැටලුවක් නැහැ. ඒ ඒක ආවත් ඒත් ඒ ඔස්සේ දිගට යන්නත් අවශ්‍යත් නැහැ. හොඳයි. හරි. ලිඛිත ප්‍රශ්න ඉච්චලයි. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචිකව ප්‍රශ්නයක් නගන්න තියෙන නම් අවස්ථාව තියෙනවා. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම මේ ආනාපාන සති භාවනාවේදී හුස්ම ඉහළ පහළ ගැනීම පිළිබඳ අරමුණු කරගෙන තමයි මුලින් පටන් ගන්නෙ. ඔව්. ටිකක් කල යනකොට ඒ ආනාපාන සතිය තුනී වෙලා ගිහිල්ලා මේ ඊට පස්සේ කිසිත් අරමුණු නොකර බලා ඉන්නවා. හ්ම්. එතකොට ස්වාමීන් වහන්සේ ආනාපානසති දුනේලා දෙන්නේ යන්තම් දැනෙන පෙම්බිම් හැකිලිම මේ ශරීරේ කම්පනයක් ඇති වෙනවා ඉස්සරහට පස්සට හරි දෙපැත්තට හරි. හරි. ඊට පස්සේ තවදුරටත් බලා ඉන්නකොට ශරීරයේ තියෙන තවත් කම්පන චංචල ගොඩක් දැනෙනවා. ඔව්. මට ගැටලුව තියෙන ස්වාමීන් වහන්සේ මේ කම්පනයක් වැඩිපුර ප්‍රකට වෙන එකක් දිහා අරමුණු කරගන්නවද එහෙම නැත්නම් අරමුණක් නැතුවම අර පළවෙනි විදිහටම බලා ඉන්නවද? ඒක තමයි. දැන් මහත්තයා කොච්චර කාලයක් විතර ඔය දේ කරනවද? දැන් අවුරුදු එකමාරක් විතර. එකමාරක් විතර කරනවා. ඒ කියන්නේ ඒ එකමාරෙදිම කියන්නේ මේ දැනෙච්ච ආනාපාන සංසිඳනට පස්සේ දැනෙන විවිධාකාර කම්පන චංචල ස්වභාවයන් අරමුණු කරමින් හිටිය කාලයක් තිබුණාද නැත්නම් කරේම නැද්ද? අරමුණු කරාම එකක් ආයෙනස්. සෑහෙන කාලයක් තිස්සේ ඒවා හොඳින් බලමලා බලපස්සට මේවට ගල ගැහෙන එක අරමුණු කරා. ඒකේ මේකේ මොකද්ද තේරුනේ? ඒක ප්‍රකට වෙනවා අනිත් ඒවා නැති වෙලා යනවා. අනිත් ශරීරයේ තියෙන අනිත් කම්පන චංචල නැති වෙලා යනවා. සමහර වෙලාවට මේ ඔළුව මැදින් විදිල්ලක් ගන්නවා වගේ ශනික කම්පනයක් දැනෙනවා. නෑ ඒකට වඩා මම අදහස් කරන්නේ හිස ප්‍රදේශයේ හැර කයේ වෙනත් ප්‍රදේශවල කියන්නේ මේ කයේ පහළ කොටස් වල කියන්නේ බෙල්ලෙන් පහළ කොටස් වල එහෙම මොකොත් එහෙම කම්පන දැනෙලා නැද්ද ඒ තරම්ම? ඒ පපුව ප්‍රදේශය වගේ දැනෙනවා. දැනලා තියෙනවා. ඒවා හොඳින් නිරීක්ෂණය වුණාද? ඒක හොඳ නිරීක්ෂණය කරේ නෑ සමහරවිට. ඔව්. ඒ කියන්නේ මෙතනදී ඒ කියන්නේ සක්මන් භාවනාදී මොකද කරන්නේ? සක්මන් භාවනාදී දැනට කරන්නේ පාදය එසවීමේ අවස්ථාව ගැන විතරයි මම බලන්නේ. අරමුණු කරන්නේ. ඒ කියන්නේ එතකොට මේ පොළවේ ස්පර්ශ වෙන ඒවා බැලීමක් වෙන්නේ නැද්ද? නෑ පොළොවේ ස්පර්ශන එක. විලුඹ ස්පර්ශ වීම තමයි බලන්නේ. වම ස්පර්ශ වෙනවා දකුණ ස්පර්ශ වෙනවා. ඒක තමයි බලන්නේ. ඒකට වම දකුණ කියලා මෙනෙහි කරන්නේ නැහැ. ඔව් මෙනෙහි කරන්න يعني මෙනෙහි කරන්නේ නැතුව දැන් මේ කටයුත්තේ එකඟ හිත එකඟ කරගෙන වැඩේ කරන්න පුළුවන් නම් මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ. දැන් හැබැයි දැන් පොඩ්ඩක් මේකේ විස්තර ටිකක් බලන්න ගන්න. ඒ කියන්නේ දැන් අපි මේ හදාගන්න සතිය දැන් මුලින් අපි නිකන් දැන් ආනාපාන සතිය විස්තර කරාදී බුදුරජාන් වහන්සේ කියන මේ සතෝ වාස්ස සති සතෝ පස්ස සති. දැන් මේ මුලින් අර හිත පිට යන එක වලක්වගෙන යන්තම් මේ ආස්වාසයක දැන් වෙන්නේ ප්‍රස්වාසයක දැන් වෙන්නේ කියන මට්ටමක් විතරයි මුලින් තියෙන්නේ. හැබැයි ඊට පස්සේ තමයි ඔන්න බුදුරජාන් වහන්සේ අපිව තව පොඩ්ඩක් ඉස්සරහට ගෙනියනවා දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති කියලා. අන්නේට අනුරූපවම මෙන් දැන් සක්මනේදිත් අපි මේ හිත කියන්නේ ආධුනික මට්ටමේදී හිත උඟා පිට යනවා. ඒක වළක්ව ගන්න ඔන්න වම දකුණ කියලා ඔන්න එක තැනට අරගත්තා. ඊට පස්සේ ඔන්න එකඟ වුණාට පස්සේ දැන් තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. එතෙන්දී අපි කරන්නේ බලනවා මේ ටිකක් මේ පොළවේ පාදයක් ස්පර්ශ කිව්වහම ඕකේ සෑහෙන තොරතුරු රාශියක් තියෙනවා භාවනා පැත්තෙන් බැලුවහම. දැන් කියන්නේ මේකේ අපි තන්න දැන් මහත්ය ගෙනල්ලා මෙහෙම පොළවේ තියද්දි මේ මුළු පාදේම පොළවේ පතිත වෙනව නෙමෙයි. මේක එක තැනක් තමයි මුලින් ස්පර්ශ වෙන්නේ. ඊළඟට ඒක ක්‍රමානුකූලව අපි මේ ස්පර්ශයේ ඒ පීඩණය ඔන්න පැතිරෙනවා. අනිත් අනිත් කොටසත් ස්පර්ශ වෙනවා. ඊළඟට ඇඟිලිත් ස්පර්ශ වෙනවා. ඇඟිලි වලත් කොයි ඒවාද මුලින් ස්පර්ශ වෙන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒ වගේ මේ හැම දෙයක්ම හිතන දැන් නිකන් මේ ස්පර්ශයක් කියන්නේ නිකන් ලොකු පරීක්ෂණයක්. අන්න ඒ වගේ මානසිකත්වයෙන් මේක බලන්න. එතකොට තමයි යන්න තව තව මේ සම්පජඤ්ඤයේ පැත්තක් නිකන් ධම්මවිචයේ පැත්තක් දිනුලා එන්නේ නිකන් විමසුම් නොවනක් මතුවෙන්න ගන්න එතකොට තමයි. නිසා පොඩ්ඩක් මේ පාදේ නිකන් ඔහේ ස්පර්ශ වෙන්න වෙනවා කියන එකෙන් යනවට වඩා චුට්ටක් මේකේ විස්තර බලන්න ගන්න කොහොමද දැන් මේ පාදයක් ස්පර්ශ වෙන්නේ. ඊට පස්සේ ඊළඟ පාදේ කොහොමද ස්පර්ශ වෙන්නේ? ආයෙ ඊළඟ පාදේ කොහොමද ස්පර්ශ වෙන්නේ? මේ හැම එකක් ගානෙම හොඳින් ටිකක් වැඩි විස්තර බලනාසුලුව, දක්නාසුලුව කටයුතු කරන්න. ආනාපාන සතියෙදිත් අරක තැම්පත් වුණාට පස්සේ අපි තුමා ආනාපාන සතිය තැම්පත් වුණා නම් ඊට පස්සේ මේ කායික වශයෙන් දැනෙන දේවල් වලත් අපිට මුලින්ම බලන්න පුළුවන් දැන් මේ අපි වාඩි වෙලා නම් ඉන්නේ මේ පිටිපස ප්‍රදේශයේ හොඳට වදිනවනේ මේ කොට්ටේ හරමේ. ඊට අත් දෙක මෙහෙම නම් තියාගෙන මේ අත් දෙක එකට වදින තැන් තියෙනවා. අන්න ඒ වගේ තැන් වලට ස්පර්ශ තැන් වලට ඉස්සලා හිත යොදන්න. හිත යොදමින් හොඳට බල බලා ඉන්න. ඒ මේ මෙතන තියෙනවා ටිකක් අභ්‍යාසයක් හුරු විය යුතුයි. හොඳින් බලබලා ඉන්නකොට අන්න තේරෙනු මේ තේරෙනවා කියන්නේ මේ ආනාපාන සතියේ මේකඟ වෙච්ච හිත මේ කයේ ඕන තැනම තැනක එකඟ කරන්න හැකියාව තියෙනවා. ඒක මුලින් එන්නේ ඒක පොඩක් කළාම ගොඩ ගන්න. ඒ පැත්තට දැන් නැඹුරු වෙන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. අවසරයි සයන්හන්ස මේ මගේ මේ මූලික අරමුණ පිම්බීම ඇකිලිම තමයි ඉස්සර පටන් ගත්තේ. දැන් පරයන්කේ වාඩි වුණ හැටියෙම සිත දිහා බලන් ඉන්නකොට සිත තැම්පත් වෙනවා. ඔව්. තැම්පත් වෙලා එහෙම බලන් ඉන්නකොට එක එක රූප මතුවෙනවා. ඒ දිහා බලන් ඉන්නවා. බලන් ඉත මේවා ගෙවිලා යනවා. ඊට පස්සේ එක එක රූප මතුවෙන්නේ කොහෙද? ඒ කියන්නේ හිතේ මේ එක එක මේවා මේ මොකක්ද අර මේ නෙගටිව් එකේ වගේ සුදු පාට ඉරි ඉරි අරවා මේවා යනවා. ඒ වගේ බලන් ඉන්නකොට ඒ ඒකත් නැති වෙලා තවත් හිත ගැඹුරකට යනවා. ඒ යන්න පටන් ගන්නත් ඉතින් ඉඳන් ඒ කියන්නේ බලාගෙන හිටපු එකේ නිකන් ගැඹුරකට යනවාද නිකන් ඒක අරෝ අරෝ නැති වෙලා යනවා. ඒ රූපේන එක නැති වෙලා යනවා. හරි. නැති වෙලා ගියා මට තේරෙනවා තව ටිකක් මගේ හිත තැම්පත් වෙලා වගේ කියලා. එතකොට ඒ ඒ වෙන්න පටන් ගන්නකොට මුළු ඇඟම තද වෙනවා. ඒ කියන්නේ මාව නිකන් සර්පෙක් වෙලා ගත්තා වගේ මට ඕල්ලන්න බෑ ඇඟ. ඊට පස්සේ එහෙම ඉන්නකොට එහෙම දිගටම ඉන්නකොට ටිකක් මේ දැන් ළඟින් දැන් පටන් ගත්තා මා මත් වෙනවා. ඒ කියන්නේ මත් වෙනවා කියන්නේ ඒක නිකන් මුළු ඇඟම මසාජ් කරනවා වගේ මේ පපුවෙන් පටන් ගන්න මුළු ඇඟම මත් වෙලා මත් වෙලා යනවා. ඉස්සර මට විනාඩි 40ක් 45ක් වගේ යනකොට වේදනාව මතුවලා ඊට පස්සේ දරා ගන්න බැරි නිසා මම පරියන්ක නවත්තනවා. දැන් වේදනාව ආපුවාම මම මත් වීම වැඩි වෙලා මට ඉන්න පුළුවන්. දැන් පැයක් වුණත් ඉන්න පුළුවන්. ඒක ඇබ්බැහි වෙලාද මන්ද මේක ඒක ආකර්ෂණයක් තියෙන එතන. මත්වීම කියන එක පොඩ්ඩක් ඒ කියන්නේ මත්වීමක් කියන්නේ මොකද්ද වෙන්නේ? ඒක නැත්තම කියනවා මම ඊට කලින් දුම් පානය කරලා තියෙනවා. එතකොට මේ එතකොට ඒකේ මුලදී පානය කරනකොට ඒකට මුලින් පටන් ගන්න එක්කෙනාට ඒකට ඒක දෙක බොනකොට මත් වෙනවා මේ මේ තේරෙන. ඉන්නේ මේ වගේ මත් වීමක් තියෙනවා. මම කියන ඇල්කොහොල් බිව්වා වගේ තියෙන මේ වගේ එකක්. <laughs> ඉතින් ඒක දැන් මම ඇත්තටම භාවනා මේක හොයාගත්තොත් එහෙම හරි කරදරයක් වෙනවා. ඒක තමයි මේ දැන් <laughs> ඒක භාවනා කරත් නැතත් දැන් සමහර විට පුටු විවාල්ලා හිටියත් ඒක එක පාට වෙනවා එහෙම. මේ කියන්නේ මේ මුළු ඇඟම හිරිවැටලා වගේ මේ මතුවෙන මතුවීම ආයෙටයක් කියලා ගියට පස්සේ ඒ මීටියොත් එක දිහා බලාගෙන නැතිලා යනවා. ඒක මේ පරියන්ක හිටියන් නැතත් හරි. ඒකේනවා. දැන් ආට දැන් ඔය ඒ අත්දැකීම හරහා කායික වශයෙන් නිකන් සුවයක්ද තියෙන්නේ නැත්නම් සුවයද තියෙන්නේ. ඔව් සුවයක් එක සපක් වගේ තමයි ඒක. ඉතින් ඒකට ඒකටත් මට බයයි අර ඒවට ඇලෙන්න එපයි කියනවනේ. නමුත් දැන් හිත හොරෙන් ඇරිලා තින්නේ ඒකට. <laughs> ඉතින් ඒ දැන් දැන් ඊට පස්සේ ඉඳන් මේ ඊට පස්සේ දැන් ඇඟේ දැන් එක එක තැන් වල අකුණු ගහනවා වගේ කරන්ට් එක වදිනවා වගේ සමායට අතත් මෙහෙම විසිකන සයිස් එකට ආයෙ වැටෙනවා එතන වැටෙනවා මේ වදිනවා සමායට මම ඊට පස්සේ මගේ දැන් වීර්යය වැඩිලා මං මට පරියන්කේ ඉන්න පුළුවන් සාමාන්‍ය නඩි 40 45යි දැන් ඒක පැය පන්නර ඉන්න පුළුවන් මම ඊට පස්සේ දැන් මට තව ඉන්න ඕනේ කියලා හිතට මං නිදිගෙන භාවනා කරන්න පටන් ගත්තා. ගෙදරදී පැය 4 4 මාරේ ඉන්න පුළුවන්. පුටුවෙත් ඒ වගේ ඉන්න පුළුවන්. එතකොට දැන් ඔහොම ඒ ඒ වාඩ්ලා ඉන්නකොට නැත්නම් සතපිලා ඉන්නකොට මොනවද බලන්නේ? දැන් මේ වෙලාවේ මම හිත දිහා තමයි බලන් ඉන්නේ. ඒ හිතේ මේ මේ අර අර කිව්ව පිළිවිල ඔක්කොම වෙනවා. ප්‍රූප් ඇවිල්ලා ඒවා නැතිලා යනවා. ඊට පස්සේ හිත දිහා තව බල බලන් හිටියම මේ ආලෝක මත වෙනවා ඒවා නැති වෙනවා. ඊට පස්සේ ඔහොම ගියාට පස්සේ ඔය ඇඟේ එක එක තැන් වල තද වෙන ඒවා මේවා තියෙනවා. මම ඒත් ඒවට ඒව මට බාධාවක් නෙමෙයිද මං ඒ හිත දිහාම බලන් ඉන්න. මොකද තද වෙනව අර මේ ආවත් ඒව මට ගාණක් නැහැ. මම හිතම තමයි බලන් ඉන්නේ. එතකොට හැබැයි දැම්ම හිත බලන් ඉඳද්දි හිතේ මොනවද තියෙන්නේ? හිත බලන් තියදී ඒ ඒක මට තේරෙනවා මේ මේ එක වෙලාවට සුදු පාට තියෙනවා ඊට පස්සේ ටිකක් වෙලා ගියට පස්සේ ඒක නැතිලා ආය ආය රූපමත් වෙනවා ඊට පස්සේ ආය රූප නැතිලා යනවා ඒ මේ මේ අද දැන් දැන් මේ ළඟදී දැන් මට පටන් ගත්තා මාව දැන් පරියන්කේ ඉන්නකොට මේ මෙහෙම ගැස්සිලා වැටෙනවා. මේ මෙහෙම මෙහෙම වෙනවා ආයෙ කෙලින් උඩ ආයෙ වැටෙනවා. ඔව්. දැන් මම හිතට යන්න එපා. ආ. දැන් මම හිත දිහා බලන්න යන්න එපා. තව ටිකක් මේ කයත් එක්කම ඉන්න. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආනාපාන සති සූත්‍රයේ එහෙම නැත්නම් ඊළඟ ගිරිමානන්ද සූත්‍රයේ සූත්‍ර කීපයකම මේ ආනාපාන සතිය කිරීම හරහාම කායික සෝයක් දැනෙන්න ගන්නවා. ප්‍රීතියක් දැනෙන්න ගන්නවා. සැහැල්ලුවක් නියම් පාවෙනවා වගේ දැනෙන්න ගන්නවා. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ අර ඔයා අර්ථ දැක්වීමේ මත්වීමක් වශයෙන් නමුත් මේ මත්වීමක තියෙන සුවයක් නෙතින්. ඒ වගේම දෙයක් මෙතන භාවනාවේදීත් වෙනවා. ඒක සුවයක් තමයි. ඒක බය වෙන්න දෙයක්වත් නැහැ. මොකද මේක ඇවිල්ලා දැන් මේ අනවශ්‍ය දෙයක් මේ පරිහරණය කිරීම නිසා ආපු දෙයක් නෙමෙයි. Tamange නීවරණයන් යටපත් වෙලා හොඳට හිත එකඟ වෙලා අන්න හිතේ සමාධිමත් භාවයක් නැත්තම් පස්සද්ධියක් දියුණුවීම හරහා තමයි ඔන්න ප්‍රීතියක්, සොම්නසක්, සැහැල්ලුවක් ඇවිල්ලා තියෙන්නේ. ඒක Taman තේරුම් ගන්න තියෙන්නේ. ඒක දැන් ඔය ආනාපාන සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පීතිපටි සංවේදී අස්ස සිස්සාමිති සික්කති. සුඛපටි සංවේදී අස්ස සිස්සාමිති සික්කති. කියන්නේ දැන් මේ කායික වශයෙන් මානසික වශයෙන් දැනෙන මේ ප්‍රීතියම දැන් අරමුණක් කරගන්නයි තියෙන්නේ. ඊළඟට කායික වශයෙන් මානසික වශයෙන් දැනෙන සුඛයම සැපයම අරමුණක් කරගන්නයි තියෙන්නේ. ඒකට බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් මුලින් ආනාපාන සතිය කරන්න. කරාට පස්සේ අර වගේ සුවයක් දැනෙනවා නම් තේරුම් ගන්න මේ සුවයක් කියන්නේ සැප වේදනාවක් කියන්නේ වේදනාවේම ස්වરૂපයක්. ඒකත් මේ ඇතිලා නැතිලා යන දෙයක්. ඒක ඇතිලා නැතිලා යනවාද කියන එක ඔයා දැකලම තමයි තීරණය වෙන්නේ. මේක දිගටම තියෙනවා නම් ඉතින් ඉදීවි. නමුත් ඔයාම පරීක්ෂා කරලා බලන්න කොයි වෙලාවද මේ සැපයක් සුවයක් මතුවෙන්නේ. ඒක මේ එකම මට්ටමේම එකම තීව්‍රතාවයෙන් තියෙනවද නැත්නම් ඒක වෙනස් වෙනවද? ඔගේ දේවල් බල බලා ඉන්න. පොඩ්ඩක් ඒ කියන්නේ දැන් වේදනානුපස්සනා මුහුණුවරට හැරෙන්නයි තියෙන්නේ. ටිකක් කය පැත්තට නැවත දාගන්න, වේදනාන් පැත්තට යොමු කරගන්න. මේවා ටිකක් බලබලා බලබලා ඉඳද්දී ඒවා ටික සමනය වුණාට පස්සේ ක්‍රමානුකූලව හිත දිහා බැලෙනවා නම් වරදක් නැහැ. එක පාටම අපි අතෙන්ට දැම්මොත් අර වගේ ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. මිස්වන්නත් දැන් මම දැන් භාවනා කරලා එකපාර ඇස්සැරියම හරි නැත්නම් එක එකක් එක යමක් දිහා මූණක් දිහා බලන් හිටියම ඒක පේනවා මේ දී වෙලා මේ දී වෙන පටන් ගන්නවා මේ කන් මේ බලන් ඉන්න එකද දීලා පටන් ගන්නවා දැන් අඳුරු දෙයක් දිහා බලන් හිටියොත් එම කළු පාට තිරියක් දිහා හරි එතන පේන දූවිලි දූවිලි අංශු වගේ මේ මේ කැරකෙනවා ඒක දැන ඒක මේ හරි. ඒකේ කිසි වරදක් නැහැ. ඒක භවනාවේ වර්ධනයේම අවස්ථාවක් තමයි. ඒ කියන්නේ දැන් ඕකේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ක්‍රමානුකූලව මෙතන කියන්නේ හිතට ක්‍රමානුකූලව මේ දේවල් තේරෙන තේරෙන්න හරියට නිකන් හිතන්න අපි ඉස්සෙල්ලා හොඳට ලස්සනට ඇඳපු දියසයන් චිත්‍රයක් තියෙනවා කියලා හිතන්න. තේරෙනවද කියන? ඒ දැන් අපි තුමු ලස්සන පේන පාට ගන්නවලා හොඳට ඉරි වලින් ඇඳලා මේ මායින් ලකුණු කරපු දියසයන් චිත්‍රයක් තියෙනවා. අපි දැන් ඕක මුලින් බලනකොට අපි රාග ద్వේෂ මෝහයන් එක්ක මේක බලනකොට කෙලින්ම චිත්‍රයට තමයි ඇහැ යන්නේ. චිත්‍රෙත් එක්ක අපි ඉන්නේ. චිත්‍රය තුල නිකන් මුලා වෙලා රස විඳින්මින් ඉන්නවා. හිතන්න යම් කෙනෙක් ඔය දියසයන් චිත්‍රෙට වතුර එකක් ගහනවා. දැන් මොකද වෙන්නේ? දැන් දියසයන් චිත්‍රය ඔන්න හේදිලා යනවා. දැන් අර තිබිච්ච මේ මායින් ලකුණු ලස්සන මේ ඒ එකක්වත් නැහැ දැන් තියෙන බොඳ වෙච්ච දියාරු වෙච්ච දෙයක්. දැන් ඔය ඒ බොඳ වෙලා දියාර වෙලා ගිය දේ තුල හිත සතුටටපත් වෙනවද? අර අර තරම් මුලාවක් දැන් නැහැ. මොකද දැන් තේරෙනවා මේක මේ චිත්‍රයක් විතරයි. මේක මේ හුදු මායාවක් මෙතන තියෙන මේක මේ ඉරි කෑලි වලින් කරපු දේ දැන් අර අපේ හිතේ ලොකු ආකර්ෂණයක් ඇති කරන්න හැකියාවක් නැහැ. ඒකේ අර තිබිච්ච මායින් දැන් ගැලවිලා ගිහිල්ලා. මායින් හේදිලා ගිහිල්ලා මායින් දැන් නැහැ. ඒක නිකන් ඔහේ අර නිකන් අර ඒ තරම් ආකර්ශනීය නොවෙච්ච දෙයක් තියෙන්නේ. දැන් ඒ පැත්තට තමයි දැන් හිත වර්ධනය වෙන්නේත්. අපි මේ ත්‍රිලක්ෂණය ටික ටික වැටෙන්න වැටෙන්න මේකේ රාගයක් වෙනුවට විරාගයක් තමයි පහළ වෙන්නේ. සාර මේ සාරජ්‍යති කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇලෙනවා කියන එක. ඒ වෙනුවට ඒකේ අනිත් පැත්තයි සිද්ධ වෙන්නේ. කියන්නේ ඇතැම් වෙලාවට අපි අනුවණින් මෙනෙහි කරනොත් අයෝනිසෝ මනසිකාරයෙන් වෙනුවක් මෙනෙහි කරොත් අනු බුදුරජාණන් වහන්සේ කියනවා මේකේ සාරජ්‍යති. මේ රූපේ සාරජ්‍යනේ. රාගෙන් ඇලෙනවා. ඒ වෙනුවට දැන් මේකේ විරාගයක් පැත්තක් පහළ වෙන්නේ. ඒක සුබ ලකුණක් විපස්සනා මුහුණුවරින් ගත්තාම. ඒ නිසා මේ කියන්නේ භාවනාව භාවනාවෙන් එළියේ ඉන්න වෙලාවෙදි Tamanට නිකන් තේරෙනවා නම් දැන් මේ මායින් ඒ තරම් නැහැ. ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා වගේ, කුඩු කුඩු වෙලා ගිහිල්ලා වගේ තේරෙනවා නම් ඒක බය වෙන්න එපා. බය වෙන්නේ කායේ මානසික රෝගයක් මොකක්වත් ප්‍රශ්නයක් නෙවෙයි. මම හිතුවේ ඇහි සුදමත් වෙලාද කියලා. තාම එච්චර වයස නැහැ නේද? මේ කියන්නේ අයිතිල නිදිමත නැති වුණත් මේ දැන් මම එක පරියන්කයේදී පැයකදී මේ 20 පාරක් වැටෙන මේම මෙහෙම මේ වෙලා ආයි කියන්නේ මම කෙලින් යන පාට ආයි පාරක් පාත් වෙනවා. ඒ කියන්නේ ගැස් වෙනවා වගේ ඔය හොඳයි. නිදිමත මොකුත් නැහැ. ඔව් ඒක තමයි. දැන් ඔයා මේ හොඳට නිකන් ඉස්සරහා බලාගෙන ඉන්නේ. ඉස්සරහා බලාගෙන ඉඳද්දී කිසිම පාලනයකින් තොරව ඩක් ගාලා වැටෙනවා. ඔව් එහෙමයි කිසිම. එහෙමද වෙන්නේ? ඔව් ඔව් කිසිම මේ එක පාට් වෙන්නේ හිතා ගන්නත් බෑ ඒක. හරි. ඒක ඒක ඒ විදිහට ගියාට එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ කියන්නේ දැන් ඒකයි මං කිව්වේ පොඩ්ඩක් එක පාටම හිත දිහා බලන්න යන්න නැතුව පොඩ්ඩක් අර වගේ වේදනා දිහා බල බලා ඉඳලා වේදනාවන් වලත් මං ඒ පැත්තෙන් අහන්න නැතුව සක්මනේදී මොකද වෙන්නේ? ඒ පැත්ත සක්මන නම් මම ඉස්සෙල්ලා වම දකුණ කියන විනාඩි 5යි කරන්නේ. ඊට පස්සේ ඒසීම තැබීම ඊළඟ විනාඩි 5 කරනවා. ඊට පස්සේ දිගටම කරන්නේ එසවීම තැබීම යැවීම එසවීම යැවීම තැබීම ඒක කරන් යනකොට වට එක දෙක වගේ යනකොට මේ ඔක්කොම يعني මට මේ කකුල මම බලන්නේ තැබීම කිනවත් එක පතුල බලනවත් පතුල බලලා යන්නේ. ඉතින් හොඳට ඒක හිත මෙය වෙනවා. සමහර විට එක වාරයක් යනකොට මේ කොනේ ඉඳන් අර කොනට සිටි මම සිතුවිලි ගණන් කරන්න පටන් ගන්නවා ඊට පස්සේ මට දැන් උගක් සමාධි වුණාට පස්සේ සිතුවිලි 3යි වගේ එන්නේ. අහහ මේ මම ගණන් කරනවා මම බලන්න සිතුවිලි කීයක් එනවද කියලා. 3ක් සාමාන්‍යයෙන් ටිකක් විනාඩි 15 වගේ පන්නන්නට පස්සේ සිතුවිලි 3ක් වගේ එනවා එක වාරයකට. එහෙම සමාජයට හතර පහ වෙන අවස්ථාවක් තියෙනවා. පහනම් පයින්නේ මේ ඊට පස්සේ මම එහෙම ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. හරි. මේ එහෙම විදි පරියන්කේ වාඩුනම තවද ලේසි මේ කරන් යන්න. හැබැයි එහෙමනම් ওই තරම් කියන්නේ හිත පැත්තට දාන්න නම් පොඩ්ඩක් ආනාපානේ ඉඳලා එහෙනම් කයට දාන්න අවශ්‍යත් නැහැ. අද දේශවන්නාත් මට සක්මුනිදි සිතවිලි හැදෙනවා පේනවා. හැදෙන හැටි. හොඳයි. එහෙමනම් ওই පැත්තෙන් මෙයන්. එහෙනම් මේ ආයි කයට දාන්නම අවශ්‍ය නැහැ. කයට දාන්න ඕනේ නැහැ. බොහොම හැබැයි ওই දේ කරද්දී පුළුවන් තරම් මේ කියන්නේ කායික වශයෙන් මානසික වශයෙන් හරි අපි කියන්නේ රිලැක්ස් වෙලා කියලා. මොකද්ද මේ තැම්පත් වෙලා නැත්තම් සංසිඳිලා. හරි මුරුදු භාවකින් යුක්තව ඔක බලන්න. අපි නිකන් හිර කළ තද කළා බලන්න ගියොත් ප්‍රශ්න එනවා. ඒ නිසා හිත දිහා බලන්න නිකන් මතු මේ හරිම මු르දු විදිහට හිතට නිකන් ඔහේ යන්න දීලා හිත දිහා බලන්න. එහෙම තමයි බලන්නේ. හිත දිහා බලන්න හරි ස්වාභාවික විදිහට හිත දිහා බලන්න. හරිය නිකන් මේ දඬු අඬුවකට අල්ලලා හිත දිහා බලනවා වගේ නෙමෙයි. එහෙම නෙමෙයි බොහොම එයාට නිකන් නිදහසේ ඉන්න දීලා හිත දිහා බලන්න. හිත දිහා බොහොම ඒ වගේ අර අඩු වීණයකින් බලන්න හිත හැබැයි එතකොට යාවි එහෙමේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ යාමෙන්ම තමයි අපි චිත්තානුපසනාව වැඩෙන්න දෙන්නේ දැන්. ඔව් දැන් සිතිවිලි වලට ගිහින් ආවත් ඒක කිසිම බාධාවක් නෙමෙයි මට ඒක කිසිම ගාණක් නෑ. හරි. දැන් සිතුවිලි දැන් තේරුම් ගන්න ඔන්න සිතුවිල්ලක් එනවා අපි ඕක පෝෂණය කළේ නැත්තම් අපි ඕකට අහුුනේ නැත්තම් එයාම යනවා. ඊට ආයෙ තව මොකක් හරි සිතුවිල්ලක් එනවා. අපි පෝෂණය කරේ නැත්නම් එයාම යනවා. එයාම යනවා. එහෙමයි. දැන් ඔය දේ වෙන්නේ ඉඩ හරින්න. දැන් ඒ කියන්නේ බුදුහාඳුර කියන්නේ සරාගං චිත්තං සරාගං චිත්තං ති පජානාති. විතරාගං චිත්තං විතරාගං චිත්තං ති පජානාති. දැන් මේ දැනගන්නවා. ඔන්න රාගසිතක් ආවේ. දැනගන්නවා මේකට සැලෙන්න යන්නේ නැහැ. මේකට අඬන්න යන්නේ නැහැ. මේකත් එක පැටලෙන්න යන්නේත් නැහැ හැබැයි. අපි ඒක එහෙම අත්හැරලා දානවා. ඔන්න තව එකක් ආවා. ඒකත් තේරුම් ගත්ත මොකද්ද ඕන්නම් මේ ආවේ කියලා. තේරුම් ගැනීම නිසා අපි මේකට මේ අනුග්‍රහ කරන්නේ නැති නිසා අහුනේත් නැති නිසා ඔන්න යාම යනවා. එහෙමයි. මේ දේ දිගට වෙන්න අරින්න. වාඩි වෙලා හැමනම් කෙලින්ම ආනාපාන සතියට අවශ්‍යත් නැහැ යන්න. කෙලින්ම බොහොම සැහැල්ලුවෙන් හිත දිහා බලන් ඉන්න. එන එන දේ ওই විදිහට යන්න දෙදී මේ ටිකක් කළා ආයි කියන්නකො මට. හොඳයි. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මෑතකදී අත්දැකීමක් අනුවයි මම කතා කරන්නේ. ඔව්. පරයන්ක භාවනාවේදී මම අර අපි ලොකු ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්න විදිහට ඉඳගෙන ඉන්න හැටි පිළිබඳව බලාගෙන ඉන්නවා මුලින්ම බලා ඉන්න අතර මට එකපාරටම මේ අර රූපాయని තේ දැක්වෙන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් ඇවිදilla ඊට පස්සේ ප්‍රස්තුතිය දෙන හැටි ඒ වගේ විශාල නොඑක් දේවල් පෙන්눔 කරන්න පටන් ගන්නවා ඒක මොනවද කියලාවත් මට මම හිතේ හිතේ තියාගන්නේ නැහැ හරි ටික වෙලාවක් යනකොට කාය පස්සද්ධිය සහ චිත්ත පස්සද්ධිය දෙල විශාල ප්‍රීතියකින් ඒක පාඩම සමාධිමත් තත්ත්වයකටපත් වෙනවා. හරි. ඊට පස්සේ මම බලනකොට මේ දැන් හුස්මත් සියුම් වෙලා. බොහොම සියුම් වෙලා ගිහිල්ලා පස්සේ මම අර ලක්ෂණාංශේ පෙන්වලා දුන්න විදිහට මේ ත්‍රිලක්ෂණ භාවනාවේදී දැක්වෙන පෙන්වා දීලා තියෙන විදිහට මම අර හුස්ම ඉහළ ආස්වාසිය ගිහින් නවතින තැනත් ඊළඟට ආපහු ප්‍රාශ්වාසය ගිහිල්ලා අවසන් වෙන තැනත් බලන්න ටිකක් උත්සාහ කරලා කළා. නෑ හැබැයි එහෙම දෙයක් මම කිව්වේ නෑ. ඔව්. නෑ එහෙම කියන්නේ අපි කියන්නේ මෙතන නතර කරගෙන කියන්නේ සතිය පුරුදු කරද්දී දැන් ඉස්සෙල්ලා මම කරේ එහෙමයි. මේ මේ මොකද මෙතන මේ රැඳෙන්නේ ඇටි. නමුත් එතනින් තියෙනවා අර මේ උගදිනේ බලන්නේ නැතේ මේ ගිහිල්ලා ආපසු අර වැල්ලේ වතුර ගිලා බහිනා වගේ එහෙම උදාහරණයක් දීලා තිනවා. මේ හුස්ම ගිහින් නවතින තැන බලන්නේ නැති කවුරුවත් කියලා. ඒක එහෙම බලලා ඊට පස්සේ ආපහු ප්‍රස්වාසයේත් ඈතට යන හැටි දැකලා නැහැ කියලා කවුරු. ඉතින් මම නිකන් උත්සාහ කළා බලන්නේ ඒක ඇත්තටම ඒක මේ assume වෙනකොට තමයි ඒක දකින්නේ. හුස්ම සියුම් වෙනකොට තමයි ඒ ආකාරය දකින්නේ. මුලින් මම මේ දැක්කේ නෑ ඒක. නමුත් මේ මෑතක ඉඳලා මේ ඒක දකින්න පටන් ගත්තා. ඒක සුදුසුද කියන එක මම දන්නේ නැහැ. නෑ ඒ කියන්නේ දැන් අපි ඒ කියන්නේ හුස්මෙන්ම ඔක්කොම කරගෙන යනවට වඩා ඒ කියන්නේ අපි මෙතන නතර වෙලා ඉඳලා හුස්ම භාවිතා කරන හැම හුස්ම රැල්ලක් පාසාම ඒ කියන්නේ මෙතන එකක් පැත්තකින් කියද්දී මේ අපි මේ හුස්ම ගැන කරන පරිශ්‍රණයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හුස්ම භාවිතා කරනවා ඇතුලේ තියෙන ආධ්‍යාත්මික ගුණධර්මයන් වර්ධනය කරගන්න. සා දැන් ඔය අපි හුස්ම එක එක විදිහට අධ්‍යයනය කරන්න ගියොත් ඒ ඒ අන මේ කියන්නේ වැරදි ක්‍රම අනුගමනය කිරීම හරහා අපිට මානසික වශයෙන් ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා අර බොහොම සෞඛ්‍ය සම්පන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔන්න පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කියලා. මේ මේ ඉස්සරහා නාසිකාග්‍රේ ප්‍රදේශයේ මමගේ සතිය පිහිටව ගන්න. එතන පිහිටවගෙන එතන තියාගෙන තමයි මේ ක්‍රියාවලිය බොහොම සාභාවිකව සිද්ධ වෙනවා. අපිට තියෙන්නේ මෙතන සතිය රඳවගෙන අවධානය පවත්වමින් මේ ක්‍රියාවලියට මොකක්ද වෙන්නේ කියලා තේරුම් ගැනීම තියෙන්නේ. ඊට පස්සේ තමයි ඔන්න ඒකෙන් තමයි අර ටික ටික ටික ටික ඔන්න තව තව හුස්ම තැම්පත් වීමක් සමනලයටපත් වීමක් මේ ශාන්ත වීමක් මේ සිද්ධ වෙන්න පටන් ගන්න. අර ඒ ක්‍රමවේදයේදී මොකක්වත් ප්‍රශ්නකාරී භාවක් ගැටලුකාරී ස්වභාවයක් මුකුත් මතුවෙන්නේ නැහැ. අර බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ ගාන්ට පියරෙන් පියරට යන්න අවස්ථාව තියෙනවා. ඒ දැන් එතන ඒක සඳහන් වෙනවා මේ මේ අනිච්ඡානුපස්සනාව ඒ කියන්නේ අනිත්‍ය. එතනින් අර ආස්වාද ප්‍රස්වාසයේ අනිත්‍ය ස්වභාවයේ දකින්න පුළුවන් කියන එක ඔව් අනිවාර්යෙන් මේ කියන්නේ මේ ක්‍රමේ ගියත් බුදුරජාන් වහන්සේ අන්තිමට කියන්නේ ධම්මනුපස්සනා මට්ටමේදී කියනවා අනිච්චානුපස්සී අසසිසාමිද සික්කති. කියන්නේ අපිට දැන් මේ හුස්ම රැල්ලක් නැත්නම් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන සංඥාව බැහැර වෙලා ගිලිහිලා මෙතනදී දැන් කියන්නේ හොඳට සියුම් වෙච්ච හුස්ම රැල්ලක අන්තිමට දැනෙන්නේ නිකන් මේ පොට්ටබ්බ ධාතුවක් තියෙන්නේ. වායෝ ධාතුවක් තියෙන්නේ. ඒකේ වායෝ ධාතුවේ මේ පොට්ටබ්බය කියන ආයතන පැත්තෙන් කතා කරනවා නම් මේ පොට්ටබ්බ ආයතනයක් මෙතන තියෙන්නේ. නැත්තම් මෙතන ඒක දැනෙන කාය ආයතනයක් තියෙන්නේ. මේ ආයතනවල ගනුදෙනුවක්. ඔන්න තේරෙනවද මෙතන මේ ඔන්න හුස්ම රැල්ල ස්පර්ශ වීම නිසා ඔන්න කාය ආයතනයක් පහළ වෙනවා. ඔන්න ඒක නැති වෙලා යනවා. ඒක ගියාට පස්සේ. ඔන්න තව එකක් ඔන්න ප්‍රාස්වාසය හරහා ඔන්න එකක් පහල වෙනවා ඔය නැතිලා යනවා. ඉතින් මේ විදිහට අර සියුම් කරගත්තට වරදක් නැහැ. ඉතින් මේක ඒ ඇතිවීම නැතිවීම දකිනකොට අන්න සිද්ධ වෙන්නේ අනිච්ච අනුපසනාවක් තිද්ද වෙනවා. එතන වේදනානුපසනාවත් ඊළඟම නෑ ඊට කලින් අහු වෙනවා වේදනානුපසනාව මට්ටමක්. ඔව්. කියන්නේ ඊට කලින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කියන්නේ ආනාපාන සතියෙන් නම් යැවෙන්නේ එතෙන්දී අර හොඳට හුස්ම ටික තැම්පත් වුනහම හිත එකඟ වුනහම කායික වශයෙන් දැනෙන ප්‍රීතියක්, කායික වශයෙන් දැනෙන සැහැල්ලුවක්, පස්සද්ධියක් ඒක වේදනාවක ස්වරූපයෙන් බලන්න පුළුවන්. ඒක පසු වුණාට පස්සේ තමයි අර කියන්නේ ඒ වෙයිත් මේ වෙනස් වෙන ස්වභාවයන් දැක දැක ඉන්න මනසට තමයි තව තව මේකේ වැටහෙන්නේ. දැන් ඒ කියන්නේ අර වේදනාවේ ස්වરૂපිනොත් දැක්කා. ඒවැය තියෙන අනිත්‍ය ස්වභාවයක් දැක්කා. ඊට අමතරව මෙතන මේ සියුම්ම සිද්ධ වෙන ඇතිවීම නැතිවීම සබහායක් වශයෙන් නාසිකාග්‍රේ වෙන්න පුළුවන් වෙල කයේ ඕනම තැනක වෙන්න පුළුවන්. බොහොම මේ සියුම්ම සිද්ධ වෙන මේ ධාතුන්ගේ වෙනස් වීම එහෙම නැත්නම් ආයතනවල ඇති වෙලා නැති වෙලා යන විදිහට ඔය කොයි පැත්තෙන් ඉතින් තමන්ගේ හිත රුචි කරන පැත්තෙන් ගියාට වරදක් නැහැ. ඒක කතා කරලා අපිට හදාගන්න පුළුවන්. කොයි පැත්තෙන් ගියත් ඒ එතන එතන ස්පර්ශයන්ගේ ඇතිවීම නැතිවීම වශයෙන් දකින්නත් පුළුවන්. නැත්නම් ආයතන වල ඇතිවීම නැතිවීමක් වශයෙන් දකින්නත් පුළුවන්. නැත්නම් රූපස්කන්ධය කියලා අරන් ස්කන්ධයන්ගේ ඇතිවීමක් නැතිවීම වශයෙන් දකින්නත් පුළුවන්. ඒක ඉතින් අපි එකිනෙකාගේ රුචි අරුචිකාම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒක ඉතින් අපිට අහුවෙන හැටි විස්තර කරා නම් ඊට පස්සේ මට දාලා දෙන්න පුළුවන් ආ මෙහෙම යමු එහෙරෙන් යමු කියලා කියලා දෙන්න පුළුවන්. ඔතන මේ ධාතු මනසිකාරයත් එතන තියෙනවා නේද ස්වාමීන් දැන් ආස්වාදයේ දැන් උණුසුම් සිසිල් ස්වභාවය ඒක තමයි. ගොරෝසු සියුම් ස්වභාවයන් තියෙනවා තියෙනවා. එතන ඒක ඒ පැත්තත් බලන්න පුළුවන්. ඔව් නෑ ඒ කියන්නේ ඒ ඒ ඒ ඇවිල්ලා තාම මුල ඉන්නේ. ඒවා ඒවත් පසු කළා තමයි උදේවය පැත්තට යන්නේ. ඇතේම් නැතින් සබායට යන්නේ. මුලදී ඔන්න අර විස්තර බැලෙනවා. මුලදී ඔන්න ධාතු ලක්ෂණ බැලෙනවා. ඒකේ වරදක් නෑ. ඒ වගේම සෙන්නා එතන මුල මැද අග කියන එක මට තාම පොඩ්ඩක් මේ බෑදිලි නෑ කොතන කොහොමද ඒක බලන්නේ කියන එක විලාන්නේ. නෑ ඒක තමයි. දැන් අපි හිතමු මහත්යට දැන් අපි ධාතු ලක්ෂණයක් කියලා හිතන්න. දැන් මේ අපිට තේරෙනවා ඔන්න හුස්ම රැල්ලක් ඇතිල්ලෙද්දි මේ ඒ ඇතිල්ලීමේ පටන් ගැනීමක් තියෙනවා. දැන් මේ කතා කරන්නේ මේ පැය ගණන් පවතින දේවල්වත් විනාඩියක්වත් පවතින දේවල් නෙමෙයි. ඊටාම ෂණිකව යන දේවල්. ඊටාම ෂණික ඔන්න ඒකේ පුංචි පටන් ගැනීමක් තියුණා මොහොතක මේ පැවැත්මක් තියුණා මොහොතකින් නැතර වුණා. මොහොතකින් අවසන් වුණා. ඒ උතන මුලැමැදක් අහුවෙන්නේ ඒ තරම්ම අතිම සූක්ෂම මට්ටමකින්. මැදක් අවශ්‍යත් නැහැ. උතන මේ සම්මුදයේ වය විතරයි අවශ්‍ය වෙන්නේ. ඔව් මුලගෙන් දැන් වදින තැන එතකොට මුල ඇටින ගන්න වෙන්නේ. ඔව්. හුස්ම ආශ්වාසයේදී වදින තැන. ඔව්. ඊළඟට මේ මැද වශයෙන් නෑ මැද නෑ ඔහම දැන් පටලවාගෙන තියෙන්නේ. ඒක ඒ කියන්නේ දැන් ආනාපාන සතිය ගැන කතා කරනවා නම් ආස්වාසේ මුල කියලා තියෙන්නේ ඒක ආස්වාසේ තේරෙන්න පටන් ගන්නවා බොහොම සියුම්ම. ඒ ඒ ප්‍රදේශයේ තමයි පටන් ගන්නම තියෙන්නේ. ඊට පස්සේ මේ ආස්වාසයම ටිකක් වැඩියෙන් තේරෙනවා දැන්. අන්න ඒ හොඳට තේරෙනවා. අන්න ඒ හරිය තමයි මැද කියන්නේ. ඊට පස්සේ දැන් මේ මැද කොටස පහ වුණාම ඔන්න මේ ආස්වාසේ තේරෙන හරිය තේරෙන ගතිය අඩු වෙන්න ගන්නවා. ඊටාම සියුම් වෙනවා. ඊටාම සියුම් වෙන ගන්නවා. ඊටාම සියුම් වෙලා තමයි ඕක නැති වෙලා යන්නේ. ඒ හරිය තමයි අග ප්‍රදේශය වෙන්නේ. ඔය දෙයම ප්‍රාස්වාසෙත් තියෙනවා. දැනීම දැනීම තමයි අඩු වැඩි වෙන්නේ. දැනීමේ අඩු වැඩි වීමෙන් අපිට තේරුම් ගන්න පුළුවන් දැන් අපි ඉන්නේ මැදකද නැත්නම් මුල හෝ අගද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. උපාන්සේ නිරෝගී බව ලැබෙනවා. දැන් මම හිතන්නේ අද පැයක තුනරි 10ක වගේ කාලයක් අපේ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. වෙන විශේෂ ප්‍රශ්න නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන්. මම හිතන්නේ මේ මේ වැඩසටහනේ මම හිතනවා ඒ තරම් ආධුනික යෝගාවචරයෙන් නැතුව ඇති කියලා. එහෙම ඉන්නවද ආධුනික කට්ටිය ඉන්නවද නැත්නම් වැඩසටහන් වලට කලින් සහභාගී වෙච්ච අය ඉන්නවද? ඉන්නවද? ආ හොඳයි. මම හිතනවා මූලික කමඨහන් උපදේශ ලොකුසානාංශික දේශනාව අහන්න ඇති කියලා. ඒ ඒ විදිහට අපි කියන්නේ සාමාන්‍යයෙන් මෙහි භාවනා වැඩසටහන් විශේෂයෙන්ම පටන් ගන්නෙන්නේ කායානුපසනාව මුල් කරගෙන. අපි ආනාපාන සතියක් වෙන්න පුළුවන් මේ පිම්මීම හැකිනීම භාවනාවක් වෙන්න පුළුවන් නැත්නම් මේ වම දකුණ කියලා පටන් ගන්න සක්මන් භාවනාවක් වෙන්න පුළුවන්. ඒවා ඔක්කොම තියෙන්නේ කායානුපසනාව මුල් කරගෙන. ඒ නිසා එතනින් පටන් ගන්න එතනින් හොඳට මේ භාවනාවට බැස ගන්න අවස්ථාව තියෙනවා. සරලව මුකුත් ප්‍රශ්නකාරීන් නැතුව කියන්නේ මොකුත් අවුල් වියවුල් නැතුව බොහොම මේ පිරිසුදුව භාවනාවට බැස ගන්න පුළුවන්. ඒ නිසා විශ්වාසයෙන් යුක්තව කියන්නේ කරන්න ඕන දේ තේරලා තියෙනවද දැනට හරියට කරගෙන යන්න තේරෙනවද? හොඳයි. එහෙමනම් දිගට කරගෙන යන්න. කරගෙන ගිහිල්ලා තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න. එතකොට අපි ඒවා ටිකක් විමසලා ඊළඟට මේ ඉස්සරහට කටයුතු ගන්න පුළුවන්. හරි. හොඳයි පින්වත්නි. එහෙනම් අපි අදත් මේ මේ බඳුන් සියලු දෙනාම එකතු වෙලා උතුම් වූ සීලයක පිහිටලා සති සමාධි ප්‍රඥා ආදී ගුණධර්මයන් දියුණු කරගත්තා. ඒ වගේම ධර්ම දේශනාවකට සවන් දුන්නා, ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. මේ අන්දමේ අපේ දවස පුරා රැස් කරගත්තා මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම්, ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් මේ ඉදිරි කාලයේදී සුවසේ භවනා කටයුතු කරගෙන උතුම් වූ නිවන්සෝ සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.